තවත් මේ ගැඹුරු ප්‍රශ්නයක් මේකත් මේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදී වශයෙන් පටිච්ච සමුප්පාද චක්‍රයට අනුකූලව මමත්වය විද්‍යාමානවන ආකාරයත් පංචස්කන්ධය පටිච්ච සමුප්පාද චක්‍රයට අනුගත වන ආකාරයත් සරල නිදසුන් මගින් පහදලා දෙන්න කියලා මේක මහා ගැඹුරු විස්තරයක් තියෙනවා උදෙත් මේ විතරෙන් ටිකක් තමයි තේරෙන්න කිව්වේ විග්‍රහ කරලා. මොකද්ද වෙන්නේ? මේ පංචස්කන්ධය කියන ස්වභාවය අති සූක්ෂමේ පටන්ගෙන ඉහළ තැනට නිකන් තියෙන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් සමහරట్లాට මේක විවිධාකාරයේ විවිධ විදිහට මේක විග්‍රහ කරන්නේ. පංචස්කන්ධය විග්‍රහ කරන්න යන සමහර අය ශ්‍රාවක ගෝචර නොවන අනාවරණ ඥානයේ ලෞතර බුදු පියාණන් වහන්සේලාට පමණක් ගෝචර වෙන දේ තුල තියෙන පංචස්කන්ධයක් විග්‍රහ කරනවා. තත්පරයක් කියන මොහොතක් අහිපිය ගහන අසුරුසනක් ගහන මොහොතක් කෝටි ලක්ෂකාර ගානකට බිඳලා කාල මාත්‍රයක් තුල කොච්චර මාත්‍රයක්ද අන්නේබඳු මාත්‍රයක් තුල සිද්ධ වෙන්නා වූ පටිච්චසමුපාද ක්‍රියාවලියක් දකිනවා චිත්ත වීතියක. හැබැයි මේක අනාවරණ ඥානයක් ඇති රෞද්‍රා බුදුරයන් වහන්සේට මිසක් කිසිම ශ්‍රාවකයෙකුට ගෝචර එකක් එහෙම නෙවෙයි. හැබැයි න්‍යාය ධර්මයට ගැළපෙන නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ කෙරෙහි විශ්වාසය තබලා බුද්ධ ශ්‍රාවකයෝ ඒ ධර්මයට කරු කරනවා. චතුරාර්ය සත්‍ය දකින්න ඊට මෙහා හරියක් තියෙනවා. ශාවක ගෝචර හරියක්. එතෙන් එනකම්මත් විග්‍රහ වෙනවා. ඒ සියල්ලත් පරිත්‍යාගම පන්නයි. සංකතයක් විග්‍රහ කරනකොට බුදු පියාණන් වහන්සේට ගෝචර වෙන්න එන අනාවරණ ඥානීටත් ගෝචර වෙන ලෝතර බුදු පියාණන් වහන්සේට පමණයි අනාවරණ ඥානීය පවතින්නේ. අන්නේ අනාවරණ ඥානීට ගෝචර වෙන මේ සිටිවිලි වල රූපවල ඊටාම කුඩා ඒකක දකිනවා. ඒකත් ඒකකයක් නෙමෙයි බව දකිනවා. ඊටාම කුඩා වශයෙන් අරගෙන ලෝකයට කියා දෙන්න බුදුරජාන් වහන්සේ අරගත්තා. චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක පටන්ගෙන විස්තරයක්. උන්වහන්සේ ලෝකෙට විග්‍රහ කරලා දුන්නා මේ සිත් කියන ඒවා. 89ක් පහළ වෙනවා 89 ආකාරයක සිත් පහළ වෙනවා කියලා. හැබැයි මේක සාමාන්‍ය කිසිම කෙනෙකුට ලෝකේ හිතා ගන්න බැරි දෙයක්. අභිධර්ම නැවති ඒ බුද්ධහම යම්තාකේ ධර්මයේ එසේ පවත්වාගෙන නිරුපද්‍රිව පවත්වාගෙන ආවද ඒ අභිධර්මයේ තුල පෙන්වා තිනා සිත් 89යි කිය. ඒක පාඩම් කරගෙන අපිත් කියනවා. හැබැයි අපි දකින්න ඕනේ ඒක අපේ නිගමනයක් කරන්න අපේ ග්‍රෝචර් එකක් එහෙම නෙවෙයි ඔය කියන්නේ. කවදා හරි ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයක් ප්‍රඥාවෙන් අගතෙන්පත් වෙලා විස්තර කරන්න හැකියාවක් තිබිච්ච පාරමී නුවණක් තිබිච්ච සරියුත් මහරහතන් වහන්සේටත් උන්වහන්සේ ඇසුරු කළ වූ පාරමිතා පුරපු උන්වහන්සේ ඇසුරේ හිටපු ශ්‍රාවක පිරිසකුත් එකතු වෙලා අන්නේ ගැඹුරු දහම් ටික වරද්දන්නේ නැතුව කිව්ව විදිහට විද්‍යාමාන කළා පවත්වාගෙන ආවා. එතන පටන් ගෙනත් යම් යම් ප්‍රඥාවන්ත මට්ටමේ හිටපු ස්වාමීන් වහන්සේලා තමයි අභිධර්මයේ ඒ කිව්ව විදිහට ඉගෙන ඉන්න පවත්වාගෙන ඉන්නේ. අද වෙනකනුත් යම් කිසි ක්‍රමයකින් අභිධර්මයේ කොටස් ටිකක් තියෙනවා පොත් හතකින් හයක තියෙනවා ඒ ටික. තුන්වෙනි ධර්ම සංගායනාදී ප්‍රශ්න විචාරණය කරලා ප්‍රශ්න විසඳුම් ක්‍රමයකට එක්ක එකතු කරලා හත්වෙනි පොතකුත් හදලා තියෙනවා. සප්ත ප්‍රකරණ කියලා මේකට කියනවා. මේකෙන් ප්‍රකරණ 6ක නැත්නම් පොත් 6ක ඔය අභිධර්ම කරුණු පිළිබඳව සටහන් වෙලා තියෙනවා මේ කාලේ. ඒ අනුව තමයි අපි දැනගන්නේ. හරියටම අභිධර්මයේ කියපු කරුණු ඒ අනුව දැනගන්නවා. අපි ළමයෙක්ගෙන් ඇහුවොත් පුතේ දකුණු අතේ ඇඟිලි කීයක් තියනවද? ඉතින් ඒ ළමයාට ගයින් එහෙම තේරෙන හින්දා එක ගෝචර නිසා නොපැකිල උත්තරයක් දෙනවා ඇඟිලි පහයි. ඒ මොන මොන ඇඟිලිද? ඉගෙනගෙනක් තියෙනවා. හැඩයට අනුකූලව ස්වභාවයන්ට අනුකූලව නම් පහක් දීලා තිනවා ඇඟිලි පහකට. ඉතින් එකක් ලොකුයි. යමක් අල්ලනකොට වැඩිපුර ක්‍රියාත්මක වෙලා වැඩිපුර ඒකට තමයි බලය ඉන්නේ. මහා පට ඇඟිල්ල කියලා ඒකට කියනවා. සටනක් රණ්ඩුවක් ආපුහම එක ඇඟිල්ලක් දික් කරගෙන විදිහට කතා කරනවා. දබරේට යනකොට ගන්න ප්‍රයෝජනට ගන්න ඇඟිල්ල තමයි දබර ඇඟිල්ල. ස්වභාවයෙන් ඕන කෙනෙක් කාට හරි බයිනකොට එහෙම ඇඟිල්ලක් දික් කරනවා ඒක ඇඟිල්ලක් මේ අතේ. ගතියට අනුකූලව දික් වෙන එකක් දබරයක් එනකොට. අන්න ඊළඟ තියෙන ඇඟිල්ලට දබර ඇඟිල්ල කිව්වා. ඇඟිලි පහෙන් දෙක දෙක දෙපැත්තට කියලා මැදට එකතු වෙච්ච ඇඟිල්ලක් තියෙනවා. ඒකට මැද ඇඟිල්ල කිව්වා. වෛද්‍යවරු වෙදකම් කරන ආදී කටයුතු කරනකොට යම්කිසි ශක්ති විශේෂයක් නිකුත් කරගෙන ඇඟිල්ලක් තියෙනවා. ඒ ඇඟිල්ලකින් ඒ ඇඟිල්ලෙන් තමයි බේත් කලවම් කිරීම ආදියට ප්‍රදාන කරගන්න එක গুপ্ত ක්‍රමයකින් දකින්න දෙයක්. දිවස් ඇති ආයෙ දැකලා කියා තියෙන දෙයක්. අන්න ඒක කියනවා වේද ඇඟිල්ල කියලා. අනික් ඇඟිල්ලට පුංචි ඇඟිල්ලක් තියෙනවා. ඒක රිනසු ලෑගිල්ල කිය. ළමයාට ඔය ටික කියා දුන්නාට පස්සේ පුතේ ඇඟිලි කීයක් තියනවද? දකුණු අතේ ඇඟිලි පහක් තියෙනවා. කියන්න බෑනේ රන් ටික. ඉතින් මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල, සුළු ඇඟිල්ල කියලා ළමයා ළමත් කියනවා. ඕකෙන් වෙද ඇඟිල්ල පෙන්වන්න කිව්වොත් ළමයා ලස්සන පෙන්නනවා. මාපට ඇඟිල්ල පෙන්වන්න කිව්වොත් ඒත් පෙන්නනවා. දැන් මේ ගෝචර දෙයක් ළමයාට කියා දුන්නා දැන් හොතර ගෝචරයි. ළමයාගේ මනසට ගෝචර දෙයක්. ළමයාගෙන් අහනවා. පුතේ චිත්ත විදියට චිත්තාසන කීයක් තියෙනවද? මොකෙන් දැකලා කියන්නේ? කවුද දැකලා තියෙන ලෝකෙ? තුන් ලෝකෙ ලෞතර බුදුරන් වහන්සේ කිසි කෙනෙක් දන්නේ නැහැ. තියෙන චිත්තාසන ගන්න. පේන්නේ නැහැ. එද අපිට කියන්නේ නම් ලෞතර බුදුරන් වහන්සේ දේශනා කළා කියලා අපේ දහම්පොත්වල ලියා තියෙනවා. අපේ සංඝ පරපුර මෙතේ ගෙනත් තියෙනවා. දහම් ගේන පරපුරේ. අභිධර්ම පොත්වල චිත්තක්ෂණ 17ක් තියෙනවා චිත්තක්ෂණයකට කියලා. එහෙම කියනවා මිසක් ඕක කවදාවත් ගෝචර වෙලා කියනවා නම් නෙමෙයි. අර අතේ ඇඟිලි පහයි කිව්වහම කවුරු හරි කියනවා. පොතක ලියා තියෙනවා. දකුණු අතේ ඇඟිලි හතයි කිය. බලපුවාම එහෙම එකක් නැහැ නේ. මේ පහකින් එක වැරදිලා හත දාලා තියෙන එක ළමයාත් කියනවා. හැබැයි ඔය විදිහට කවුරු හරි පොතක ලියා තිබුණොත් චිත්ත විද්‍යාවේ චිත්තක්ෂණ 18යි නැත්නම් 20යි කියලා. නෑ නෑ ඒක වැරදිලා කියන්නේ මොන අර්ථයෙන්? කියන්න විදියක් නෑ දන්නේ නෑනේ. එහෙනම් නොදන්න අවිසේ වෙන ගෝචර වෙච්ච දෙයක් Tamanට මනසට ගෝචර හැටියට කතා කරනවා නම් ඒකෙන් දහම අවබෝධ කරන්න බෑ. හැබැයි මේ න්‍යාය ධර්මයේ විශ්වාසයකින් ගෙනාපු නිසා ලෝතර බුදුරයන් වහන්සේගේ මහා ඥාණයට අනාවරණ ඥාණයට ගෝචිලා උන්වහන්සේ මේ චිත්තක්ෂණ 17ක් කියලා පෙන්වා තියෙනා නිසා අපිත් ඒ ගෞරවයෙන් විශ්වාසයෙන් ඒක පිළිගන්නවා මිසක් වෙන එක අපිට වෙන එකක් නෙමෙයි කියලා අවංක වෙන්න ඕන. අවංකව ඒදී අපි එහෙම දැකිය යුතුයි. ඔක දන්න දෙකක් හැටියට කියන්න ගියොත් එහෙම අතරමං වෙනවා. ඉතින් ඊටාම කුඩා හැටියට පෙන්නනවා. ඔය සංකතයක්. සමහරවල් වර්තමානයේ පෙන්වන්න ගිහිල්ලා සමහර අය ওই චිත්තක්ෂණයයි වර්තමානයේ කියන්නේ කියනවා. Tamanda ගෝචර නැති එකක් අල්ලලා කතා කරනවා. චිත්තක්ෂණේ වර්තමානයක් කියලා. වර්තමානය කිය අහුවොත් මේ න්‍යාය ධර්මයේ මහනවා. චිත්තක්ෂණේට කුඩාක්ෂණ කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඒකත් කොහෙන් තියෙන්නේ? ඒකත් ගත්‍ය අපි ධර්මයේ. මොකද්ද? උපාද තితి බංග. චිත්තක්ෂණේ උපාද අවස්ථාවේ තితిත් නැහැ බංගත් නැහැ. ඒක තితి අවස්ථාවේ උපාදත් නැහැ ඒක ගෙවිලා ගිහිල්ලා බංග තව ආවේ නැහැ. බංග අවස්ථාවේ උපාදාය තితి දෙකම ගෙවිලා ගිහිල්ලා. එහෙනම් කෝකද ඔකේ වර්තමානයේ කියලා ඇහුවොත් උත්තර දෙන්න බැහැ හිර වෙනවා. එහෙනම් මොකේට වර්තමාන පනවන්න දේ විදියට පරමාර්ථ වශයෙන් ලෝකයේ කිසි දෙයකට පරමාර්ථ වශයෙන් වර්තමාන පනවන්න බෑ එහෙනම් කාලයක් පනවන්නේ මොනවටද උපතක් පවතින මරණයක් පවතින අතරමැග විපරිණාමයක් පවතින යම් සංකතයක් ඇද්ද අන්නේ සංකත වලට කාල පැනවීමක් තියෙනවා කාලයේ පනවලා වර්තමානය ගැන කතා කරන්න පුළුවන් ඔන්න ඕවට පනවපු දෙයකින්. පරමාර්ථ වර්තමාන පනවන්න බෑ. මේක හරි ගැඹුරු දෙයක් මේ කියවෙන්නේ අභිධර්මයට අයිති එකක්. එවනම් මේ වර්තමාන පනවලා තියෙන්නේ කොහොමද? එහෙම එකක් තියෙනවා සම්මතිය. අන්න අර උපතයි විපතයි අතරේ විපරිණාමික කාල සීමාවට කියනවා ඒ ඒ වස්තුවේ වර්තමානයේ යම් වස්තුවක් හැටියට අපි නමක් දානවා සංකදයකට සකස් කරපු දෙයකට සකස් වෙච්ච දෙයකට නිකන් සකස් වෙන්නේ නැහැ හේතුවක් ඇතුවයි යම සකස් වෙන්නේ අන්නේ සකස් වුණ දෙයකට නමක් පවතිනවා මොනවා හරි නමක් දානවා චිත්තක්ෂණය කියන නමක් දැම්මෙත් එහෙ මේකට තමයි ඒක සංකතයක් චිත වීතිය ඒ තව සංකතයක් එතකොට චිත වීතිය හතරක් අරගෙන ඒකට නමක් දා ගන්නවා චිත්තක් චිත්ත වීති හතරකට. ඒ තව සම්මතයක්. ඊ ආදි වශයෙන් එක එක සත්වයන්ගේ පැවැත්මක් තියෙනවා. පැවැත්මට කාලයක් තියෙනවා. ඒ සත්වයන්ට උරුම ආවිෂ කාලයක්. දල වශයෙන්. ඒ කාල සීමාව තුළ උපතක් ඒ කාල අවසානයේදී විපතක් නැත්නම් මරණයක් ඒ අතර විපරිණාමයක් පවතිනවා. ඔන්න ඔය කාල තුල කොතන හරි යම්කිසි අවස්ථාවක් සම්මත කරනවා ඒක ඒ අවස්ථාවේ වර්තමානයේ හැටියට. ඒ ඒ සත්‍යය කොයි මොහොතකද ගත කරන්නේ? අන්නේ සීමාව මුල් කරගෙන ඔහු දැන් ගත කරන්නේ මේ අවස්ථාවේ. අන්න එහෙම වර්තමාන අවස්ථාවේ ස්වභාවය කියන විදිහට. එහෙම හැරෙන්න තව ලෝකේ වර්තමානය පනවන්න ක්‍රමයක් නැහැ. මේක හරි ගැඹුරු දෙයක්. එහෙනම් මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන්නේ ඔන්න ඔය ක්‍රමයට වෙන්නපු සංකත ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දැම්මේ ඒ සංකතය හඳුන්වන්න පනවා ගත්ත නම් නම් පහකින් අවස්ථා පහක් හැඟෙව්වා සත්‍යයේ ප්‍රවේද කළ බෙදලා ගත්තාම මේ සත්‍යයා කියන එක නා හැදිලා තියෙන්නේ මොනවැන්ද? විද්‍යාමාන වෙන්නේ මොනවැන්ද? ඔන්න ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පොඩි පහෙන්. ඉතින් ඔය පොඩි පහේ කුඩාම ඒකක සම්මත හැටියට අරන් තියෙනවා. අපිට අගෝචර නොවන බුද්ධ ගෝචර වන්නේ නම් අලාවරණ ඥානයේ ලෞතර බුදු පියාණන් වහන්සේලා ගෝචරවන චිත්තක්ෂණ මුල් කරගෙන. ඒක චිත්තක්ෂණය තුලත් ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහෙන් අහක් වෙච්ච චිත්තක්ෂණයක්වත් නැහැ. එතනත් ඒක ක්‍රියාත්මකයි. සත්වයේ හැබෑනම් සත්වයාගේ අංශු මාත්‍ර මොහොතක් අරගත්තත් එතනත් ඔන්න ඔය විදිහට මේ පංචස්කන්ධයේ පරිච්ඡම උපාදිත අනුව ක්‍රියාත්මකයි. ඒ හරිය අපි දකින්නේ බුද්ධ ශ්‍රාවක දේශනාවට අනුවයි. බුද්ධලයන් වහන්සේගේ අනාවරණඥානීය දේශනාව බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ගෙනාවා නම් ඊට අනුවයි. අපිට හදන්න බෑ ඒක වෙනස් කරන්න බෑ. ඒ කියා තියෙන ක්‍රමයටම ඒවා බලපුවාම ඒ න්‍යාය ධර්මයට එකඟ බව පේනවා. ශ්‍රාවක ඥානෙ ඉච්චරයි. ප්‍රමාණ එහෙම කියන්න බෑ කවදාවත් වෙනස් කරන්න බෑ. එක එකනට ඕන හැටියට. එහෙනම් ලෝතර බුදු පියාණන් වහන්සේ තියෙන ස්වභාවය කිව්වොත් ඒ ස්වභාවයේ ගත්තා මිසක් ඒක වෙනස් කරලා කතා කරන්න බෑ. ඒක දකින්න තව කෙනෙක් නැහැ. ඒකයි කිව්වේ චිත්තක්ෂණ 17ක් තියෙන චිත්ත වීතියක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා නම් නෑ නෑ පොඩ්ඩක් ඔක වෙනස් එකක් තියෙනවා චිත්තක්ෂණ 20 ගෙහිකුත් තියෙනවා කියලා. එහෙම කියන්න බෑ. ඒක දේශනා කරා නම් කරපු ක්‍රමවේදයට අනුව මිසක් වෙන ක්‍රමයකට බෑ. ඉතින් මෙතන පටන්ගෙන ඔය සම්මත දකින්න ඕනේ. ඔය රූපස්කන්ධයේ ඊතා කුඩා ෂණ මාත්‍රයේ තමයි අර චිත්තක්ෂණය තුළ තිබෙන රූප රූප මාත්‍රේ වේදනා මාත්‍රේ සංඥා මාත්‍රේ සංඛාර මාත්‍රේ විඥාන මාත්‍රේ ඔන්න ඔතන පටන්ගෙන පෙන්වන ක්‍රමයක් තියෙනවා නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං කියලා නාම රූපයේ විඥාණයෙන් අහක පිහිටන්නේත් නැහැ. නාම රූපයෙන් තොරව විඥාණී තව තැනක පිහිටන්නේත් නැහැ. විඥාණයේ නාම රූපයටත් නාම රූප විඥාණයටත් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි කියන එක බුද්ධහමී අභිධර්මයේ විග්‍රහ වෙන තැනක් තියෙනවා. විඥානයේ නාම රූපයට සම්බන්ධයි නාම රූප උඩ විඥාන සම්බන්ධයි. රූපයේ පිහිටලා වේදනාවේ පිහිටලා සංඥාවේ පිහිටලා සංකාරී පිහිටලා විඥානයේ පවතින්නේ විඥානයේ යම් තැනක නැද්ද ඒ ස්ථානයේ වේදනා සංඥා සංකාර කියන මේ තුන පිහිටවන්න බෑ ඒකයි ඒ වෙනස එහෙනම් අර රූපයක් සම්බන්ධ නොකර ওই වේදනා සංඥා සංකාර කියන ඒවා ගොඩනගන්නවත් බෑ. රූප වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ ටික එකතු කරලා ගොඩනගපු තැනක තමයි විඥානය පහළ වෙන්නේ. ওই කාරණා හරි ගැඹුරුයි නමුත් මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔය ටික නොකිය බෑ. එක කියේ යුතුත් වෙනවා. ඒකයි මේ කාරණේ. ඉතින් මේක හරිය ගැඹුරුයි කොහොම තේරුම් ගනීද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන්. වෙන්නපු මේ පටිච්චසමුප්පාද චක්‍ර විග්‍රහයක් තියෙනවා. මේක හරියට තෝරා ගන්න නම් ගා කමාරුයි. මොකද හේතුව අර බුදුරජාන් වහන්සේ දේශනා කළ සිත් 89ටම පටිච්ච සමුප්පාද චක්‍ර 89ක් ක්‍රියාත්මක වෙනවා. ඉස්සෙල්ලා ඒක තෝරාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ චිත්තක්ෂණ 15 වෙන චිත්ත වීතියක චිත්තක්ෂණ 15 වෙන ක්‍රමවේදයේ පරිච්ඡහමපාදයට ගැප් කරලා පෙන්වන්නේ කොහොමද? සිත් කියන්නේ එකක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් සිත් වර්ග තුනක් තියෙනවා. අර 89 බෙදලා. එකක් තමයි කර්ම සිත්. ඒ කියන්නේ කුසල අකුසල සිත්. අනික් කොටස තමයි විපාක සිත්. අව්‍යාකෘත කියලා ඒකට කියනවා. අනික තමයි රහතන් වහන්සේලාට පහළින ක්‍රියාසිත්. අනික අයටත් පහළ එන ඒවා දෙක තුනක් තියෙන බව විධර්මයේ පෙන්නනවා. වොත්තපන ආවර්ජන කියා දෙකක්. ওই දෙකත් සාමාන්‍ය සත්වෙන්ටත් පහළින ක්‍රියාසිත් දෙකක්. ඉතින් ඔය කියන විස්තරයක් හුඟා තේරුම් අරන් ඉන්න ඕනේ. මේ කියන පරිත්‍ථ සමපාදයේදී මේක ගැප් කරන්න. විපාක හිතවලට පරිත්‍ථ සමපාදයේ 12ම කාරණා 12ම යන්නේ නැති ක්‍රමයක් තියෙනවා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා විපාක සිත් පහළ වෙන්නේ නැහැ. ඒ කර්ම සිත් පහළ වෙන්නේ. විපාක වශයෙන් පහළ වෙන යම් සංඛාරයක් ගොඩනැගින් තැනක් තියෙනවා. ඒ ගොඩනැගෙන සංකාරින් විපාක හිතක් විග්‍රහ කරනවා නම් ඉස්සෙල්ලා පරිත්තම උපාදීර දාන්න විපාක හිතක් වෙනව විග්‍රහ කරන්න ඕන. මේ විපාක හිත කියන්නේ මොකද්ද? අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියලා පටන් ගත්තා නම් ඒක විපාක හිතක් නෙමෙයි කර්ම හිතක්. ඒ කියන්නේ එක්ක කුසල එක්ක අකුසල. ওই දෙකට වැටෙනවා. විපාක හිතක් ඒ දෙකට වැටෙන්නේ නැහැ. ඒ දෙකේ ප්‍රතිඵලයක්. කරන ලද කුසල අකුසල කර්ම වල ප්‍රතිඵලයක්. විපාක හිත කියන්නේ. එවනම් ඒ කියන විපාක හිතක් හට ගන්නකොට ඒකට මුල් වෙන්නේ කර්ම ශක්තිය. කර්ම ශක්තියෙන් අපිට ආයතන හයක් හදලා දීලා තියෙනවා. ආයතනානම් පටිලාභෝ අයංගුච්චති වික්කවේ ಜಾති කියලා. යම්කිසි අත්බෑක උපදිනකොට ආයතන ප්‍රතිලාභය දිනනවා. අන්නේ ආයතන ප්‍රතිලාභයේදී චක්ක ආයතනේ, සෝත ආයතනේ, ගාන ආයතනේ, જીව ආයතනේ, කාය ආයතනේ, මල ආයතනේ කියලා. ආයතන හයක් ප්‍රතිලාභ වශයෙන් ලබා දෙනවා. ඒක තමයි සත්‍යය. පටන් ගන්න. උපදිනේ ඕක. මෙන්න මෙතන පටන් ගත්ත තැනපට මේ ආයතන හැම වෙලෙම ක්‍රියාත්මක වෙන ආයතන නෙවෙයි. ආයතන වැහිලා තියෙන්නේ. ආයතන ක්‍රියාත්මකෙන් ඒකට අවශ්‍ය අරමුණක් ආපුවාම එතකන් ඔහි ඉන්නවා නිදාගෙනවා. ඒ ආයතන හය ගැනත් ඉස්සෙල්ලා විස්තරයක් දැනගෙන ඉන්න ඕනේ. මේ හරිය ගැඹුරු දෙයක් මේ ඇහුවේ. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියාම සෑහෙන විග්‍රහයක් කරන්න වෙනවා. පොඩ්ඩක් හරි නොකිය බැරි හේතුවක් මේ කාලේ තියෙනවා මට දැනගන්න ලැබිච්ච නිසායි. මම මේකෙන් පොඩ්ඩක් විග්‍රහයට ගත්තේ. නැත්නම් මේක පැත්තක ඉදලාම අනිත් ප්‍රශ්න ගන්නවා. ඒ නිසායි මේක මේ විග්‍රහ කරන්න ගත්තේ. මොකද එක්තරා අවස්ථාවකදී එක්තරා පින්වන්තෙක් මගේ දන්නේ නැතිකමට මෙයා වරද්දලා කියනවා කියන හැඟීමක් ඇති කරලා තිබුණා. හරි ක්‍රමයේ මේකයි කියලා යම් ක්‍රමයක් පෙන්වලා තිබුණා. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට ඒකටත් එක උත්තරයක් හම්බ වෙනවා. ඒකයි මේ උත්තරේ දෙන්නේ. ඒතර වැරිය හරිය වැරද්ද තෝරගන්න පුළුවන් පිරිසට එහෙම දවසක අවශ්‍ය වුණොත් මෙන්න මේ විපාක වශයෙන් හටගන්න ඔය වස්තු රූපේට නැනම් අර දශක 70ක් 10 කොටස් 10 කොටස් ඇති රූප කොටස් හතක සම්පීඩනයක් පටිසන්ධියේ ලබලා හිටන් එන ලෝක සත්වයාට අයිති වෙනවා ඒ ඉන්නේ කාම ලෝකේ සත්‍යයක් නම් මේ හතම තියෙනවා ওই හතර වස්තු රූප හතර ප්‍රසාද රූප හතකුත් එකතු වෙනවා. එකතු වෙලා තමයි අභ්‍යන්තර ආයතන හතයි බාහිර ආයතන හතයි කියලා. හයයි අභ්‍යන්තර ආයතන හයයි බාහිර ආයතන හයයි. ওই ටික එකතු වෙන්නේ. කාය දසක, භාව දසක, වස්තු දසක කියන තුනකුයි. හය නෙමෙයි හතක් එනවා ඒකත් එක්කලා. කාය දසක, භාව දසක, වස්තු දසක, චක්කු දසක, සෝත දසක, ගාන දසක, જીවහා දසක කියන්නේ. ඔන්න ඔය කාය භාව වත්තු කියන මේ තුන එකතු වෙලා චක්කසෝත ගාන જીවහා කියන මෙන්න මේ ඉන්ද්‍රියන් හතරෙන් ලබන හරියටත් එකතු වෙන වස්තු රූප මුල් කරගත්ත ඒවා හතක් හැදෙනවා අන්නේ හත හැදුනහම තමයි අභ්‍යන්තර ආයතන හත කිව්වේ ඕවට අවශ්‍ය කරන අරමුණු අරගන්න අපේ ඇගේ මේ පිටතට දුරු දීලා සම්බන්ධිලා තිනවා ඇස කන නාසය දිව කය මන කියලා. ඉන්ද්‍රිය හයක සම්බන්ධ තුඩු. ඒ මාධ්‍යයෙන් තමයි අපි බාහිර ලෝකේව දැනගන්නේ. ඒවට කියනවා ප්‍රසාද රූප කියලා. චක්කු ප්‍රසාදී, සෝත ප්‍රසාදී, ගාන ප්‍රසාදී, જીවහා ප්‍රසාදී, කාය ප්‍රසාදී කියන ප්‍රසාද රූප පහක් සම්බන්ධ වෙනවා. ආධ්‍යාත්මික ආයතන පහට බාහිර ආයතන පහක් ওই විදිහට හැදෙනවා. හයවෙනි ආධ්‍යාත්මික මන ආයතනයේට ධර්ම ආයතනය කියලා බාහිර එකක් හැදෙනවා. යන්න පෙන්න පැත්ත. මෙන්න මේ ක්‍රමයකට හැදෙන කොටසක කර්ම විපාකයෙන් හැදිලා හිටන් ওই ටික හදුවේ මොකටද? විපාක විඳින සත්වයේ ගොඩනගා ගන්න. මේක හරි ගැඹුරුයි පරිච්ඡසමුපාදී ඒකයි කිව්වේ ශරීරයෙන් වෙන් කරන්න බැහැ. උපතක් මරණයක් අතර කාලයක් ආදී සිද්ධ වෙනකොට විශාල ප්‍රදේශයේ මේක විහිදුවලා දකින්න ක්‍රමයකුත් තියෙනවා. පරිත්‍යාසම්පාද චක්‍ර ක්‍රමයේ ඒකයි. පෙරවාවේදී කරන ලද්දා වූ වැඩපිළිලක් මුල් කරගෙන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා ඔහු කර්ම භවයක් හදාගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් විඤ්ඤාණ නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා. උප්පත්ති භවයකින් මේ කය පහල කළා. සජීවී කයක්. ඔය කියන ඉන්ද්‍රිය පද්ධතියත් ඒක කළා. මේක විපාකය. අර මුලින් කරපු එකට හේතු වෙච්ච පූර්ව හර්මී. මේ හරි ගැඹුරු විවා එකක් නැහැ අපිට ඕන හැටියට කතා කරන්න බෑ. ඒ ධර්මයේ තියෙන හැටියට කතා කරන්න ඕනේ. මෙන්න මේ කර්ම විපාකයෙන් ගෙනත් දුන්න ඒ ආයතන වලට චක්ක ආයතනේ රූප ආයතනේ සෝත ආයතනේ සද්ධ ආයතනේ ගාන ආයතනේ ගන්ධ ආයතනේ ජීව ආයතනේ රස ආයතනේ කාය ආයතනේ පොට්ටබ්බ ආයතනේ මන ආයතනේ ධර්ම ආයතනේ පටිච්චයි පටිච්ච කියන්නේ මිත්‍රායි හිත ඒකට එක එකතු වෙනවා සුදුසු දේ සුදුසු තැනට එකතු කරන්න ඕනේ ඇහැට රූප මිසක් ඇහැට ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉන්නේ නැහැ. පටිච්ච වෙන්නේ රූප. කන්ට ශබ්ද පටිච්චයි. කන්ට රූප පේන්නෙත් නැහැ. ගන්ධ සුවඳ ඇින්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, ඒ අරමුණු කන්ට ඉන්නේ නැහැ. නාසයේ ගන්ධ පටිච්චයි. හිතවත් සම්බන්ධයි. නාසයේ පේන්නෙත් නැහැ. නාසයේ ඇහෙන්නෙත් නැහැ. නාසයේ රස දැනෙන්නෙත් නැහැ. නාසයේ ස්පර්ශ දැනෙන්නෙත් නැහැ. නාසයේ දැනෙන්නේ ගන්ධ. දිවට රස, දිවට පේන්නේත් නෑ, ඇහෙන්නේත් නෑ, අන්න ඒ වගේ දකින්න ඕන. කායේන්ද්‍රියට ස්පර්ශය. ඒක ඇහැටත් නෑ, කනටත් නෑ, නාහයටත් නෑ, දිවටත් නෑ. ඒකට ගැලපෙන එක ඒකට. මනට ධර්ම. අන්න ඒක එකින් එක දකින්න ඕනේ. මේ විදිහට දැකලා ඇත කන දිවනාසය ශරීරය මන කියන මේ බාහිර ඉන්ද්‍රිය හයක තිබෙන්නා වූ ප්‍රසාද රූපයන්ට සම්බන්ධ වෙලා එනනම් පංච ප්‍රසාදයන්ට සම්බන්ධ වෙලා ඉන අරමුණු ඒ වගේම ධර්මාරම්මනේ මනසට සම්බන්ධ වෙලා ආධ්‍යාත්මික ආයතන 6ට ගෝචර වෙනවා. මෙන්න මේ ගෝචර වෙන සිද්ධිය තමන් අපි ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. පේනවා කියලා ගෝචර වෙනවා එකක්. බලනවා කියලා එකක් කරනවා. පේන එක විපාකේ. බලන එක කර්මය. ඉතල කර්මයි විපාකයි හැදෙන හැටි තෝරාගෙන ඉන්න ඕනේ. පේන්නේ විපාකේ. බලන්නේ කර්මය. ඇහෙන්නේ විපාකේ. අහන්නේ කර්මය. ගඳ සුවඳ වශයෙන් දැනෙන්නේ විපාකේ. ආග්‍රහණය කරන්නේ කර්මය. රස වශයෙන් දැනෙන්නේ විපාකේ. රස වින්දනය කරන්නේ කර්මය. කයට දැනෙන ස්පර්ශයේ විපාකේ. කයෙන් කරගෙන යන විඳින්නේ ස්පර්ශය කර්මය. හිතට දැනෙන්නේ විපාකේ. හිතෙන් හිතන්නේ කර්මය. කර්මසිත සහ විපාකසිත වෙන් කර ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඔවා එකක් නෑරි තෝරාගෙන නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න බෑ. මේක හරි ගැඹුරු ප්‍රශ්නයක්. පොඩියට අහුවට මහ විශාල විග්‍රහයක් මේ කරන්න වෙන්නේ. එහෙනම් කර්මසිත සහ විපාකසිත දකින්නත් ඕනේ. ක්‍රියාසිත රාතන් වහන්සේට උන්වහන්සේගේ සිත්වල වෙනස මොකද්ද? අනිකායේ සිත්වල තියෙනවා චන්දරාගයෙන් බැඳීමක්. කරන කියන හිතන වැඩවලදී චන්දරාගයෙන් බැඳීමක් ඒ මට්ටමට තියෙනවා. ඒ වාගේම යම්කිසි ආකාරයකින් යා සාමලින් 100%ක්ම දුරු වෙච්ච යම්කිසි කලේ යුත්තක් නිසා කරන, කිව යුත්තක් නිසා කියන, හිතිය යුත්තක් නිසා හිතන ක්‍රියාසිත කියන එකක් හිතේනවා රාතන් වහන්සේට. අන්න රාතන් වහන්සේගේ ක්‍රියාසිත හටගන්න පටිච්චසමුප්පාද චක්‍රයක් තියෙනවා. ඒ චක්‍රයෙන් ඕන රහතන් වහන්සේගේ ක්‍රියාසි තමයි ඉන්නේ. ක්‍රියාසිතේ පරිත්‍ථම බා චක්‍රය. ඒවා සසල ගමනට හේතු වෙන්න භවයට හේතු වෙන්නේ නැහැ. උප්පත්ති භවයට හේතු වෙන්නේ නැහැ. උප්පත්ති භවයට හේතු වෙන්නේ නැති භවගාමී කර්ම කියන කොටස ඒක විහිදනවා. ඉතින් මේක හරි ගැඹුරුයි. නමුත් නොකිය බැරි නිසා මේ විග්‍රහ කරලා කියන්නේ. ටිකක් හිතලා බලන්න මේවා තේරෙන්න පටන් ගනී. එතකොට මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ? ඉතලා විග්‍රහ කරනකොට අන්න අවිජ්ජා පත්‍යා සංඛාරා කියන එක විපාක සිත් වලට ඉන්නේ නැහැ. එහෙනම් පටිච්චසම උපාද චක්‍රය විපාක සිත් වල වෙනව තියෙනවා. ඒ විපාක සිත් හැදෙන හැටි තෝරාගෙන ඕනේ පටිච්චසම උපාද චක්‍රයෙම අයින්. යම් කිසි මොහතක කර්ම වේගය නිසා උපේක්ෂා සහගත වූ චක්කු විඥානයේ පහළ වෙන අවස්ථාවක් තියෙනවා අරමුණක් ඇවිදින්න. අන්නේ අරමුණ ඇවිදලා එන්නේ අවිද්‍යාව නිසා පහළ කරන සංඛාරයකින් නෙමෙයි. එහෙම වැඩ පිළිලක් නෙමෙයි ඒක. අන් අපි අර ඉස්සර කිව්ව ඇහැට පේනවා කියන එක. ඇහැ නිර්බුත් නිරුපද්දිරිතව ඇහැ තියෙනවා. එයහි ස්වභාවය ඇහැට ඉතින් පේනවා. මොනවා කරන්නද? රහත් උනත් බේන්න තුන තියෙනවා. පේන එක වළක්වන්න බෑ. ඒක උත්සාහය කරන එකක් නෙමෙයි, නිරුත්සාහයම පේනවා. බලනවා කියන්නේ අපි යම්කිසි උත්සාහයක් යොදනවා. උත්සාහයක එක සම්බන්ධයි. අනේ පේනවා කියන එක නිරුත්සාහිකයි. අනේ නිරුත්සාහිකව පේනවා කියන හිත පහළ වීමට කියනවා. උපේක්ෂාසහගත විපාක චක්කු විඥානයේ පහළ වෙන ක්‍රමවේදේ. යම් මොහතකදී රූපාරම්මණයක්, සද්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ටා පොට්ටබ්බාරම්මණයක්, ධර්මාරම්මණයක් කියන මේ බාහිර ආයතනයකට කර්ම ශක්තියෙන් ගෙනහල්ලා ඊට සම්බන්ධ කරලා අරමුණු කරලා දීපු ඔය කෝක හරි එකක් මුල් කරගෙන අර ආධ්‍යාත්මික වන්නා වූ අර ඉතලා පෙන්නපු ආකාරයෙන් චක්කායතන, සෝතායතන, ගානායතන ආදී මේ ඉන්ද්‍රියකට ඒකට ගැළපෙන දේ කර්ම ශක්තියෙන් ගෙනහල්ලා ලං කරලා දුන්නාම අවිද්‍යා සහගත නෙමෙයි උපේක්ෂා සහගත විපාක විඥානයක් වශයෙන් අර විඥානයේ පහළ වෙනවා අන්න ඒක අවිජ්ජා පාත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියලා විදිහට නෙමෙයි පහළ වෙන්නේ. අන්න විපාක විඥානය පහළ වෙනකොට ඒ පහළ වෙන්නේ ඒ ඒ යම් කිසි ආයතනේ චක් ආයතනෙන් අපි දර්ශන රූපයක් නම් පහළ වුණේ. දර්ශන විඥානයක් විපාක වශයෙන් ආවනම් ඒක එනකොට ඊට ඉස්සෙල්ලා හැම හිතක් තියෙන්න ඕනේ නැහැ. හිතක් තියෙන්නේ නැහැ. තව හිතකින් ගොඩ නැගුණා නෙමෙයි ඒ උපේක්ෂාසහගත චක්කු විඥානය කියන එක. ඒක ගොඩ නැගින්නේ මොකකින්ද? කර්ම වේගයෙන් අර ආයතනයන්ට අවශ්‍ය කරන්න ආවුදී ඝට්ටණය කරලා දීලා. අන්න ඒක තමයි කිව්වේ ඇහැ නැවති බාහිර ආයතනේ ප්‍රසාද රූපය කියලා කොටසක් තියෙනවා. ඔන්න ඕකට බාහිර ලෝකයේ වස්තුවක ඡායාව වැටෙනවා. ওই ඡායාව වැටෙනකොට ඒක ඇදලා ගන්න කර්ම ශක්තියෙන් සකස් කරලා තියෙනවා. චක්කු ආයතනේ චක්ඛායතනේ චක්ඛායතනයේ චක්කු ප්‍රසාද රූපයෙන් ඇදලා එනවා. හරියට පරාග කියන මලෙන් පරාග එනවා, ගෙඩි මලට පෝෂණය වෙනවා. උපමාවක් කියනනම් ඔන්න ඔහම එකක්. චක්කායතනේ පෝෂණය වෙනවා පරාගයකින්. මොන පරාගයින්ද? රූප අර චක්කායතනේ රූප කියන්නේ ඒක එන්නේ චක්කු ප්‍රසාදය කියන ඇහිති වෙන්නා වූ බාහිර ආයතනේ. බාහිර ආයතනේ තියෙන ඇහි. අභ්‍යන්තර ආයතනේ පපුව සම්බන්ධ වෙලා හෘදය සම්බන්ධ වෙලා තියෙන මනෝමය කායිකත්වයේ කර්මජ කයි තිබෙන චක්කු රූපේ නැත්නම් චක්කු ආයතනය කියන එකයි ඒ සම්බන්ධ වෙන්නේ. අන්න එතෙන්ටයි සම්බන්ධය ඉන්නේ පරිච්ඡ වෙලා තියෙන්නේ. ඔන්න ඔතෙන්ට ඇදිලා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට මොකද වෙන්නේ? විපාක වූ උපේක්ෂා සහගත චක්කු විඥානයේ පහළ වෙනවා. අන්නේ පහළ වෙන ක්‍රමවේදයක් තියෙනවා. එකපාරට නෙමෙයි විඥානයේ පහළ වෙන්නේ විඥානයේ එකට තමයි පහළ වෙන්නේ. <coughs> නමුත් විඥානයකට තනියෙන් පහළ වෙන්න බෑ. සර්වචිත සාධාරණ චෛතසික කියලා කොටසක් තියෙනවා අඩුම ගානේ ටික ඕනෑමයි. ඒකෙන් පළවෙනි එක තමයි කර්ම ශක්තියෙන් පහල කරලා දෙන චක්ඛායතනයේ තියෙන ජීවිත රූපයේ සහිත චක්ඛායතනයේ ස්පර්ශයක් දෙනකොට අර ඡායාවයි. නැන් ප්‍රසාද රූපයට ආපු දර්ශන මාත්‍රයක් ආවනම්ගේ දර්ශන ඡායාව. ඇදිලා ගිහිල්ලා ඒ ඡායාව වදිනවා ස්පර්ශ වෙනවා. අර චක්කෝ ප්‍රසාදී. අන්න ස්පර්ශ කියන එක ඇදිනකොට දව්වැමේ ස්පර්ශය එනකොටම නාම ස්පර්ශයක් ගොඩ නැගෙනවා. චක්කු විඥානීය මුල් කරගෙන. අන්න ස්පර්ශ චෛතසිකය හැදෙන චක්කු විඥානීයට. ඒ මොහොතේ එනකොටම වදිනකොටම ඒකේ තිබෙන්නා වූ සැප භව හෝ දුක් භව හෝ මධ්‍යස්ථ භාවයේ දැනෙන වශයෙන් තවත් චිත්තක් තවත් චෛතසිකයක් පහළ වෙනවා. චෛතසික මාත්‍රයක්. ඒකට කියනවා වේදනා චෛතසිකය. එතකොට මේ දැනුනේ එක හඳුනා ගන්න පුළුවන් වන්නා වූ චෛතසිකයක් පහළ වෙනවා. ඒක දිනා සංඥා චෛතසිකේ. මෙන්න මේ ටික පහළ වෙනකොටම ඒ සමගම පහළ වෙනවා. චේතනා කියලා චෛතසිකේ. ඒ කිව්වේ මොකද්ද? අන්නර හදන රූප රූපේ තිබුණ ඡායා සටහන ඒ තිබුණ ආකාරයෙන් නාමයේ සටහන් කරන ක්‍රමේ ඒ වැඩ පිළිල කරන චෛතසිකේ තමයි චේතනා චෛතසිකේ ඒ වෙලේ ගොඩ නැගින්නේ ඒකත් එක්ක. ඔන්න වෙලාදී මන ඉසිකාර කියන ඔය මනේන්ද්‍රිය එකින් එකට වර්ධනය කරන ක්‍රමවේදයක් තියෙනවා. චිත්ත වලින් පටන්ගෙන චිත්ත මනෝ කරනවා මනෝ මානසං කරනවා මානසං හදයන් කරනවා හදයන් පණ්ඩලං කරනවා මෙහෙම එකින් එකට ගිහිලා විඥානකන්දෝ කියන දෙන්න වර්ධනය කළා දෙන යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක කරන චෛතසිකේ තමයි මානසිකාර චෛතසිකේ. ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර කියන. ඔන්න ඒ චෛතසික ටික එනකොට ඔන්න තන පිහිట్లా තියෙනවා. රූපස්කන්ධයේ මුල් කරගෙන හටගත්ත වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ චෛතසික නාම හටගත්තා. ඔන්නේ නාම රූප ප්‍රත්‍ය කරගෙන පහළ වෙනා විඥානයක් අන්න චක්කු විඥානයේ පහළ වෙච්ච චිත්ත කියන අවස්ථාව පහළ වුණා. චක්කු විඥානයේ පහළ වෙන එක තමයි මේරුවේ නැහැ. ඒකේ චිත්ත අවස්ථාව. ඒක පහළ කළේ මොකෙන්ද? මන ඉසිකාර කරන චෛතසිකේ. ඔන්න නාම රූපත්‍ය විඥානං කියන එක පහළ වුණා. දැන් ওই විඥාන කියන එක වර්ධනය වෙනවා. අර නාම රූපෙට තවත් එකතු වෙන්නේ හුඟක් තියෙනවා. ওই විපාක සිත විතරයි අපි ඉස්සෙල්ලා ගැන මේ කතා කළේ. විපාක සිත පහළ වෙනකොට ඔන්නේ විඥානයත් එක්කලා පහළ වෙන තෙන්දී ওই විපාක සිත එනවා. විපාක සිත පහළ වෙන තෙන්ට එනකොට පරිත්‍යාමපාද චක්‍රයක් උතන ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද්ද? අපි අර ඉස්සෙල්ලා කිව්වා අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා එතන පටන් ගත්තේ නෑ කියලා කිව්වා විපාක හිතට. අන්න එතන මොකද පටන් ගන්නෙ? අර විපාක ප්‍රත්‍යයෙන් සංඛාරපත්‍ය විඥානං කියන දෙනින් පටන් ගන්නෙ. අවිජ්ජාපත්‍ය කැලේ දෙන්න නෑ. ඔන්න විපාක සිතේ පරිත්‍යාමපාදයේ පටන් ගන්න ක්‍රමී. ඔය සංඛාරපත්‍ය විඥානං කියන එක පහළ වෙනකොට විඥානපත්‍ය නාම රූපං නාම රූපත් කියන එකත් උතන පහළ වුණා. ඒ නාම රූප පහළ වෙනකොටම චක්කායතනේ නිදාහිත වේකන ඇහැරුණා වාගේ හිතක් සමග විද්‍යාමාන වෙච්ච චක්කායතනේ පහළ වුණා. දැන් චක්කායතනේ හිතක් හදන්නේ මොකෙන්ද? චක්ක රූපය කියලා කර්ම ශක්තියෙන් රූපයක් හැදෙනවා. ඔය රූපය ඇසුරු කරේ නිසා හිතක් පහල කරන්න බෑ රූපයෙන් තොරව. එහෙනම් ඒ ආයතනයත් ඔතන තියෙනවා. එහෙනම් නාම රූපච්ඡ සලායතන කියන එකත් ඔතන සිද්ධ වෙලා ඉවරයි. ස්පර්ශ චෛතසිකයේ ආව සලායතන පත්‍ය පස්සෝ කියන එක සිද්ධ වෙලා ඉවරයි. වේදනා චෛතසිකයත් වේ විඥානයේ පහළ වෙලා පස්සපත්‍ය වේදනා කියන එකත් ආවා. ඔන්න එතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? විපාක භුක්තියට අවස්ථ ටික හැදිලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ඇවිදිලා පසපච්චා වේදනා කියන පරිත්‍යාමපාදයේ උතෙන්ට එනකොට අවශ්‍ය කරන පරිත්‍යාමපාද ක්‍රියාවලිය විපාකිතේ හරි ඇවිදිලා ඊට පස්සේ මොකද වෙන්නේ වේදනා පත්‍ය අදිමොක්කෝ ඒක මුදුන්පත් වුණා මොකද බලාපොරොත්තුනේ බැලීමේ බලාපොරොත්තුව පෙනීම මුල් කරගෙන හරගත හිත ඉස්සෙල්ලා පහළ වුණා ඒක මුදුන්පත් වෙලා හිටන් අදිමොක්ක පත්‍ය බව පේන බවටපත් වුණා බාපත්‍යා ಜಾති ඇස් පේන එකෙක් ඇස් පේන ජාතිකයෙක් පහළ වෙලා දැන් හැට පේනවා යම් පෙනී මාත්‍රයක් ගන්න මොහොත පහළනාම ಜಾති පහළ වුණා එයින් ඒ හිත ඉවරයි අන්න විපාක හිතේ පරිත්‍යාමපාදී ಜಾතිපත්‍යා ජරා මරණ ඉවරයි එන ඉතින් මොලාද විපාක පරිත්‍යාමපාදී නැත්te අවිජ්ජාපත්‍යා සංඛාරා වුණේ නැහැ වේදනාපත්‍යා තණ්හා තණ්හාපත්‍යා උපාදානං ඒ දෙක උනේත් නැහැ ඔන්න ඔය ටික අත්හැරිච්ච ඉතුරු පටිච්චසමුපාද ක්‍රියාවලිය විපාක පටිච්චසමුපාදේ. දැන් මේ පටිච්චසමුපාදේ වේදනා කියලා තියෙන එනකොට චිත්තක්ෂණේ චිත්තක්ෂණ 17 යන කොටසේ විපාක චිරත් ඒ චිත්තක්ෂණ 17 තියෙනවා. අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචාද්වාරා වජන චක්කු විඥාන සම්පලිච්ඡන සාන්තිර්ණ කියන මෙන්න මෙතෙන්ට ඇවිදලා ඉවරයි. ඔය කියන වොත්තපන කියන දෙන්නකම් ක්‍රියාත්මක වෙනවා. අර අර කියන විපාක සිතින් අර චිත්තක්ෂණ වේලියේ. පහලෙලා ජවන පහලෙන්නේ නැහැ විපාක හිතට. ජවන පහලෙන්න අවශ්‍ය වෙන කර්ම හිත පහල වෙන්න ඕනේ. ඒ විපාක සිත පහළ වෙන්නේ වේදනා කියන තැන නිකන් එනවා. වේදනා භුක්තිය. ඒ වේදනා භුක්තිය අරගෙන ඒ හිතේ ඉන්නව තිනවා. භවංගීටපත් වෙලා කෙලවර වෙනවා. ඒවා තමයි වීති භවංගේ. හරි ගැඹුරු දෙයක් මේ අහන්නේ මේක විග්‍රහ කරන්න ගියම නොකියත් බෑ. තේරෙනවද නැහැ. නමුත් මේ ගැඹුරු ප්‍රශ්නයක් අහපුවාම ඔය වගේ ප්‍රශ්න ගොඩාක් කියන්න වෙනවා. ඒතර ඒ යන ක්‍රමයේ යන්නේ එහෙම එකක්. පටිච්චසමුපාදයට දාලා බලනවා වගේම චිත්තක්ෂණ 17 යනුව ගමන් කරන හැටි විග්‍රහ වෙනකොට හිත වෙන ඔය ක්‍රමී අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලානේ කර්ම හිත වලට අකුසල් සිත් 12න් ලෝභ සිත් 8ක් තියෙනවා ඒ ලෝභ සිත් 8න් පළවෙනි මහා ලෝභ සිත මහා කුසල් සිත පහළ වෙනවා නම් අන්නේ වෙලාවට පහළ වෙන අවිජ්ජාපච්චය සංඛාරා කියලා පහළ වෙන අවස්ථාවක් තියෙනවා. ඊට ඉතෙලා ලෝභහිත මාත්‍රයක්වත් තිබුණේ නැහැ. අරමුණක් එන්න ඕන එකට. ලෝභහිතට හේතු වෙන අරමුණු මාත්‍රයක් අර චක්කුද්්වාරයේට අර රූපා චක්කායතනෙට රූපායතන රූපායතනෙ සම්බන්ධ කරව ඡායා මාත්‍රයක් ගෙනත් දෙනවා. ඒ ගෙනත් දෙන්නේ මොකටද? පේන හිතින් පෙන්නපු දේ බලන් හිතනවා. අන්න බලන් හිතනකොට තමයි කර්ම හිත පහළ වෙන්න හේතු වෙන්නේ. ඇයි බලන් හිතුවේ? ලෝභ හිත පහළ වෙන ඒකකයක් මුල් කරගෙන නම් බලන් හිතුවේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ කොහොමද? ඒක පහළ වෙන ක්‍රමයක් තියෙනවා. යස්මින් සමයේ සෝමනස්ස සහගතං දිට්ඨි සම්පවිත චිත්තං uppannං හෝති. ඔය හරි ගැඹුරු හරියක්. යම් සමයක සෝමනස්ස සහගත දිට්ඨි සම්පවිත චිත්තේ පහළවන්නේද රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා රූපාරමුණක් සද්දාරමුණක් ගන්ධාරමුණක් රසාරමුණක් පොට්ටබ්බාරමුණක් ධර්මාරමුණක් කියන මේ යම් අරමුණක් මුල් කරගෙන පහළ වෙනවද? යන් යන් වාපනාරා මේ කෝක කෝක හරි කමන්නේ කෝන් හරි එකක් මුල් කරගෙන. තස්මින් සමයේ ඒ සමයේහි අවිද්‍යාපත්‍ය සංඛාරා. ඔන්න සිද්ධාන්තය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙන තැන. අරමුණ ඉන්න ඕන ඉස්සෙල්ලා විපාක වශයෙන්. අරමුණ ගිනත් දුන්නාට පස්සේ අපි බලන්න පටන් ගත්තා. බලනකොට අරමුණ අවිද්‍යාව මුල් කරගෙන එනවා. එන්නේ කොහොමද? අර රූපාරම්මණයට එනවා. ඇවිදිලා රූප ඡායාව ප්‍රසාද රූපී ගැටිච්ච එක ඕනකමින් බදාගෙන අල්ලන්න ගියාම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇවිදිලා ඒක වදිනවා චක්කුරු අර චක්කු ප්‍රසාදී චක්කු ප්‍රසාදී වැදිලා එන චක්කු ප්‍රසාදයෙන් එනවා ඇදිලා අර චක්කු ප්‍රසාදයෙන් ඇවිදිලා චක්කු ద్వාරයට එනවා චක්කු ద్వාරයට ඇදුනහම ඇවිදිලා ස්පර්ශ වෙනකොට අන්න විපාක සිත වශයෙන් ආපු හිතේ ස්පර්ශය ආරම්භ වෙන පටන් ගන්නවා. ඉස්තෙල්ලා විපාක වශයෙන් ගත් එක ආස්වාද ජනක නම් තමයි. ඒක ලෝභකමින් අත්විඳින්න. ඒක මං යලි යලි බලන්න ඕනේ හරි හැඩයිනි කියන හැඟීමක් මතු කරගෙන. ඒ රූපේ බලන්න පටන් ගත්තේ. බලන අදහසින් බලනකොට ওই විදිහට ඇවිදලා හිටන් ස්පර්ශ වුණාම ස්පර්ශ චෛතසිකය හට ගන්නවා. දැන් මොන හිතේ දහට ගන්නෙ? ලෝභ අදහසින් බැලුවා. ආස්වාද විඳින ලෝභ රාග අදහසින් බැලුවා නම් ලෝභ හිත පහළ වෙනවා. පහළ වෙනකොටම පහළ වෙන හැටි ඉතේලා හිතක් තිබුණේ නැහැ. බලනකොටම මොකද උනේ? අන්නේ අදහස ඇදිලා ස්පර්ශ වුණා අර අරමුණ රාග අරමුණ. ඡායාව ඇදිලා ඇතුළුණා අර වස්තු රූපේට වස්තු රූපේට සම්බන්ධනේ කොහෙන්ද ඇසත් එක්ක සම්බන්ධ වෙලා තිබිච්ච චක්කු ප්‍රසාදයේ මුල් කරගෙන එතෙන් එනකොටම ස්පර්ශයක් ආවා ඒ සමගම ඒකේ දැනෙන වේදනා ස්පර්ශය එතන මතු වුණා චෛතසික මතු වෙන හැටි ඉස්සෙල්ලා තිබුණ නැහැ හිතක් වත් අර රූපයේ මතු කරගෙනමයි පහළ වෙන්නේ චක්කු රූපයේ වැදිනකොටම චක්කු රූපයෙන් ප්‍රසාද රූපයෙන් ඒක දෙන්නේ මනෝ රූපයට විඥාන හට ගන්නවන්න. ඒක දුන්නාම තමයි ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මනෝද්වාරය තුළමයි. පංචද්වාරයෙන් ගත් එක මනෝද්වාරයට දෙනවා. අර වස්තු රූපයට අරගෙන දුන්නාම ඒ මොහොතේ ස්පර්ශ වෙනකොට පහළ වෙන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් මනෝ ධාතුව පහළ වෙන්න ඕනේ. මනෝ විඥාන ධාතුව පහළ වෙන්න ඕනේ. ඒ ධාතුව පහළ කරන්න හේතු වෙන්නා වූ රූපයක් තියෙන්න ඕනේ. මෙන්න මේ රූපයට කියනවා වස්තු රූපේ. මේක කර්ම ශක්තියෙන් අපිට ආයතනනම් ප්‍රතිලාභෝ කියන උප්පත්ති මොහොතේදී අපිට පහළ කරපු එක ආයතන ප්‍රතිලාභේ. අන්න ඒකෙදි මන ආයතනේ එනකොට මන ආයතනට ඒක සම්බන්ධයි. ඒක කර්ම ශක්තියෙන් තමයි පෝෂණය කරගෙන පවත්වාගෙන ආවේ. ඔන්නේ රූපේ තමයි අර කියන මනෝවිඤ්ඤාණය පහළ කරන්න හේතු වෙච්ච ආධාරකේ. යං රූපං නිස්සාය මනෝ ධාතුච වත්තಂತಿ තං රූපං තං සම්පයුත්තකානංච ධම්මානං පුරේ ජාතපත්තේන පච්චේ අපට්ඨානිට බහින්න නෝක තෝරන්නේ යම් රූපයක් නිස්සරේ කරගෙන මනෝ විඥානය පහළ වෙනවා නම් මනෝ ධාතුවක් මනෝ විඥාන ධාතුවක් පහළ වෙනවා නම් ඒ පහළ වීමට ඒ මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් සමග සම්බන්ධ වෙන්නා වූ සියලු චෛතසික ධර්මාදිය පහළ වෙන්නත් ඊට ඉස්සෙල්ලා රූපයක් තියෙනවා කරුණහක් තියෙන පහළ වෙලා ඒක පුරේ ජාතයි මුලින් පහළ වෙලා තියෙනවා එහෙනම් මුලින් පහළ වෙලා තිබිච්ච කර්ම ශක්තිය හටගත වස්තු රූපයේ තිබිලා ඒ වස්තු රූපයේ ඇසුරේ තමයි වදින්නේ ජීවිත රූපයක් තියෙන එකේ අන්නේ ජීවිත රූපයත් එක්ක දින වස්තු රූපයට වදිනවා හරි ස්පර්ශය එතන පටන්ගින් තමයි චෛතසික ආරම්භ වෙන්නේ ස්පර්ශ වේදනා සංඥා චේතනා අන්නිතින් දෙනවා චේතනාවෙන් දැනගන්නවා මේ බඳු වන්නා රූප හතහනක් තැනුණා ඒක දැනින්නේ ඒකයි අනේ චේතනාවෙන් කරන එක. චිත්ත කියලා පහළ වෙලා ඉස්සෙල්ලාම දැනෙන සත්‍ය පහළ කරනවා. ඒ චිත්ත වීතියේ මුල මෙන්න මෙතෙන් දෙන කයින්ඩෝට තේනවා පේනවා ස්පර්ශ වේදනා සංඥා චේතනා මානසිකාරය කියලා චිත්ත පහළ කළා. දැන් මෙතන තිබෙන මොකද්ද නාම රූපත්‍ය විඥානං සිද්ධ වුණා. ඉසෙලත් විච විඥානයක් නෙමෙයි මේ විඥානිය ගොඩනැගිච්ච හැටි. මෙන්න මෙහෙම ගොඩනැගෙන මූල ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්නේ පහළ වෙච්ච විඥානයේ මුල් කරගෙන ඒක පිළිගන්නා ප්‍රවෘත්ති විපාක වශයෙන් සම්පලිච්ඡන සම්තිරණ සිද්ද එකක් එනවා. ඔතෙන්ට එනකොට පස්සපත්ත්‍යා වේදනා කියන දෙන පරිත්තම උපාදියකුත් වැඩෙනවා. වේදනා කියන අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වොත්තපනේ ක්‍රියාසිතක් කියලා තව එකක් එනවා. ඒ ක්‍රියාසිතේදී අර සකස් වෙච්ච පරිත්‍යාපාදී සමග මුලදී චිත්තය සමග සකස් වෙච්ච චෛතසික ධර්ම තවත් එකතු වෙනවා. එකතු වෙලා ඒ චිතත් සමග උපදුනේ. අර ඉස්සලා කිව්ව මූලික හරිය. ওই ටිකත් එක්ක එකතු වෙච්ච ලෝභ හෝ ද්වේෂ හෝ චෛතසිකයක් මුල් කරගෙන නැන ලෝභ චෛතසිකය නම් අපි ඉස්සෙල්ලා ගත්තේ. ලෝභ මේ කියන චෛතසිකයත් එකතු වෙලා ඒකෙන් තීරණයක් කරගන්නවා මම මේ ආස්වාද භුක්තිය කොහොම ලබන්න ඕනද කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කිය. අන්න එතෙන්ට ඇවිදලා එනකොට පරිත්‍යාසමපාදී වේදනාපත්‍ය තණ්හා කියන දෙන්නට ආවා. පළවෙනි ජවන්සිත පහළ වෙනකොට දෙවෙනි ජවන් සිතේදී ඒකේ ආශේවන ප්‍රත්‍යය ලැබලා තණ්හා පත්‍ය උපාදාන කියන දෙන්නට ආවා. ඊතර පටන්ගෙන උපාදානයේ බලවත් වෙලා චිත්ත විතියේ ජවන අවසාන වෙනකොට උපාදාන පත්‍ය භවෝ කියලා භවාංගයට පහළ වුණා. පහළලා මොකද කරන්නේ? කර්ම භවයේ ගිහිලා ওই ටික පිහිටියා. අන්න කර්ම භවයක් හදාගත්ත ලෝභ හිත පහළ කරලා කර්ම භවයට පත්‍යජ ක්‍රම වේදයක්. හරි ගැඹුරු දෙයක්. එනිසා මේ චිත්ත වීතියක් පහළ වුණාම ඒ චිත්ත වීතිය ක්‍රියාත්මක වෙලා පරිත්‍යහෝපා චක්‍රයකටත් කොටු වෙලා ওই විදිහට ගිහිල්ලා චිත්ත වීතිය අවසාන වෙනකොට ඕක සම්මත කරලා තියෙනවා ක්ෂණ වර්තමානයේ කියලා. ඔය කියන ක්ෂණ වර්තමානයේ හටගත්තාම ඕකෙන් යම් කිසි දෙයක් කරන්න කියන්න හිතන්න පුළුවන් වෙන්න තව චිත්ත වීති හතරක් යන්න ඕන. මනෝද්වාරී ගොඩ නැගිලා. ඒ හතරකුත් ඔය ක්‍රමෙට යන ක්‍රමවේදයක් තියෙනවා. ඒ හතරකින් හතරවෙනි චිත්ත වීතිය සම්පූර්ණ වෙනවා. ඒතර කියන අධධාන වර්තමානී. තවත් වර්තමානය. ඒ කියන්නේ චිත්ත වීති හතරකින් ගත් එක මොකද්ද? අරමුණක් අරගත්තා. ඒ අරමුණට අනුකූලව Tamanට ඕන හැටියේ ලෝභ දේශ මොහ හරි අලෝභ ආදී සම්මෝහ හරි මොක හරි ගත තීරණයට අනුව හිතපු කියපු කරපු යමක් ඇත්නම් හිතන කියන කරන යමක් ඇත්නම් අන්නේ මාත්‍රිය ක්‍රියාත්මක කරන යන පරිත්‍යාපාද ක්‍රියාවලියක් ඔය කිව්වේ චිත්ත වීති හතරකුත් පරිත්‍යාපාද හතරකුත් ක්‍රියාත්මක වෙනවා ටිකකට හතර ආකාරයෙන් ක්‍රියාත්මක වෙන පරිත්‍යාපාද හතරක් ක්‍රියාත්මක වෙලා තමයි ඔය අද්දාන වර්තමාන කියන අරමුණක් ආපුහාම අරමුණ මොහතකින් හිතලා ඒකට මෙහෙම ප්‍රතිචාරයක් මම දක්වන්න ඕනේ කියලා අදහසක් ආපහු ක්‍රියාත්මක වෙනවා නම් හිතකින් ඔය මාත්‍රයට ඔන්න ඔය ටික සම්බන්ධයි මේක හරිය ගැඹුරුයි ඉතින් මෙහෙම ගැඹුරු දෙයක් තමයි මේ මට මේ ඇහුවේ මේකද මේ ගැළපෙන හැටි පහදලා දෙන්න කියලා. ඉතින් තේරෙයිද මම දන්නේ නැහැ මෙච්චර කිව්වේ අහන්න මේකට උත්තර නොදී බැරිකමට. දැන් පටිච්චසමුප්පා චක්‍රයේට අසුවන ආකාරයක්. ඉතින් පෙන්ලා දෙන එක මේ සරල නිදසුන් වගේම පෙන්වන්න කිව්වා මේ පංචස්කන්ධයේ පටිච්චසමුප්පා චක්‍රයට අසුවන ආකාරය. මේක සෙල්ලම් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් තේරුණා තේරෙන්න ඕනේ. තව ඔක විග්‍රහ කරන්න ගියත් මුළු දවසම කියන්න වෙනවා. ඔන්න ඔය ඉතින් තමයි පංචස්කන්ධයේ පටිච්චසමුප්පා චක්‍රයට අසුවන ඊතා සියුම් ආකාර ආරම්භයෝ කිව්වේ. දැන් උතර පටන්ගෙන මේ පටිච්ච සමුපාදය කියන එක සෑම සංකතයක්ම පටිච්ච සමුපන්නව පෙන්වන්න පුළුවන් ක්‍රියාත්මක වෙන හැටි සංකත විවිධාකාරයි අපිට මේ ක්ෂණය කියන එක මේ මාත්‍රේ සර්වඥ ගෝචර ධර්මයක් මිසක් ශ්‍රාවකයෙකුට කවදාවත් මේ මාත්‍රයක් මතුවෙලා හිටම වැටහා ගන්න කාලයක්වත් නැහැ. එක මාත්‍රයක් කවදාවත් වැටහෙන්නේ නැහැ. අපෙන් ඇහුවොත් යම් කෙනෙක් රූපයක් බලලා මේ අහවල් කෙනයි කියලා අඳුරා ගන්න ඔබට කොච්චර වෙලාවක් යන්න යනකොට කරන්න පුළුවන් ඔන්නයි පුංචි පරීක්ෂණයක් කරලා පේනනවා යම් කිසි පිරිසක් ඉදිරියේ තබලා කාඩ්බෝඩ් එකකින් හරි ලෑල්ලකින් හරි වහනවා ඉස්සරහා දැන් ඉස්සරහත් ඉන්න අය Tamanට පේන්නේ නැහැ හැබැයි පුංචි හිලක් හදනවා බලා ගන්න. ඒ හිලෙන් බැලුවොත් පේනවා. දැන් මොකද කරන්නේ යම් කිසි පියනකින් අර හිල වහගෙන ඉන්නවා. දැන් ඔහුට කියනවා මම මෙන්න මේ හිල දැන් ඇරලා වහනවා. ඔබට පේනිච්ච කෙනෙක් ඉන්නවා නම් කියන්න. එන් කවුරු හරි අඳුරන කීප දෙනෙක් තියෙනවා ඉස්සරහන් අර හිලෙන් බැලුවාම පේන්නේ. අර හිල වහගෙන ඉන්න එකනා මොකද එක පාරට හිල ඇරලා ආයි වහ ගන්නවා. කොච්චර තිබ්බද? තත්පරයකින් වැහුවා. මොනවද දැක්කේ? අනේ මට සුදු පාට ඇඳුම් ටිකක් දැක්කා පාට පාට ඇඳුම් වාගේ මොනවද දැක්කා මිසක් හොයන්න බැරුව ගියා කවුද කියලා. එහෙම උත්තරයක් දෙන්න පුළුවන්. එහෙනම් දැන් බලන්නකෝ තත්පර දෙකක් දීලා බලනවා. තත්පර තුනක් දීලා බලනවා. ඔන්නෝ බලනකොට ආ අහවල් පුද්ගලයා මම දැක්කා කියලා හඳුනා ගන්නවා. යන වෙලාව කොච්චරද කියලා බැලුවොත් තමන්ගේ මනසට ওই ටික ගෝචර කරගන්න. තත්පර 3-4ක්වත් යනවා. තත්පර 4ක් යා කියන්නේ තමන්ගේ මනසට යම් රූපයක් හඳුනාගන්න චිත්ත වීති කෝටි ගාණක් යන්න ඕනේ. පුළුවන් ද චිත්තක්ෂණයක් හඳුනන්න මිනිහෙකුට. මේ තරම් චිත්ත වීති ගණනක් ගිහින් සම්පීඩනයක් වෙච්ච දෙයක යම් කිසි දර්ශන මාත්‍ර එකතු වෙලා එකතු වෙලා සම්පින්නණයකින් තමයි රූපය හඳුනාගත්තේ. ඒ රූපේ කාගේද කියලා දකින්ද යම් කිසි දැනෙන ස්වභාවයක්. ප්‍රියමනාපණං ප්‍රියමනාප රූපයක් නම් සුඛ වේදනාවක් වශයෙන් අප්‍රියමනාප එකක් නම් දුක් වේදනාවක් වශයෙන් සාමාන්‍ය දෙයක් නම් රූපයක් නම් මධ්‍යස්ථ වශයෙන් ඒ වේදනා මාත්‍රය තමයි දැනෙන්නත් ඔන්න ඔච්චර පුංචි කාලෙකින් මිසක් නැත්නම් චිත්ත චිත්ත වීති කෝටි ගණනක් ප්‍රකෝටි ගණනක් ගිය සම්පින්දනයකින් ගත්ත වේදනා මාත්‍රයන්ගෙන් හඳුනා ගන්න ඕනේ. සංඥා ඒ වගේම සැප දුක් විපාක්ෂා ගන්න. ඒක හඳුනා ගන්නත් ඔය වගේ කාලයක් යනවා. සංඥා මාත්‍ර කෝටි ප්‍රකෝටි ගණනක එකතුවක සම්පින්දනයක් ඕනේ. එතකොට ඒක සකස් කරගෙන මේ මෙබඳු කෙනායි කියලා හැඩරුවෙන් හොයා ගන්න. ආකාරයෙන් හොයා ගන්න. අර චිත්තක්ෂණ කෝටි ප්‍රකෝටි ගානක සම්බන්ධයෙන් ආපු චෛතසිකයන්ගේ සම්බන්ධයක් ඕනේ පින්ඩනයක් සම්පින්ඩනයක් ඕනේ. එහෙනම් යන්තම් හඳුනා ගන්න. යම් කිසි විදිහක ආස්වාදයක් විඳින වට්ටමට Tamange හිතලපු යම් කිසි වෙලාවක් ආවනම් හරි රසන රූපයක් අන්න එහෙම එකක් ආවනම් ඒ ආස්වාදයේ විඳ ගන්න කොච්චර දා බලන්න ඕයද කියලා බලන්න ඕනේ යම්කිසි අඩුම වෙලාවක් තියෙනවා නම් යම්කිසි කෙනෙකුට රූපයක් දැකලා ආස්වාද මාත්‍රයක් විඳ ගන්න. Tamanට තේරෙන්න යන වෙලාව බැලුවොත් එහෙම තත්පර 10ක් නා. තත්පර 10ට කොච්චර කෝටි ගාණක් ගිහිලානේ චිත්තක්ෂණ. චිත්ත වීති. චිත්ත වීති ප්‍රකෝටි ගාණක් විතර ගියාම තමයි කෙනෙකුට ඒවැය තිබුණා වූ සෙන සම්පීඩන එකතු වෙලා මෙන්න මේක රූපයක් රූපස්කන්ධයකින් දකිනවා මෙන්න මේක වේදනාවක් වේදනා ස්කන්ධයකින් දකිනවා. මෙන්න මෙහෙම සංඥාවකින් මේ බඳු කෙනෙක් කියලා දැනගන්නවා. රූප එතන සංඥා ස්කන්ධයකින් දකින්න දැනගන්න පුළුවන්. හඳුනා ගන්නවා. ඒ මෙන්න මෙහෙම කෙනෙක් කියන්නේ තමන්ගේ මනස පුද්ගලයා හඳුනාගෙන පුද්ගලයාගේ ආකාරය ගන්නවා. මම දන්නවා දැන් දැක්කේ කවුද කියලා. පෙනෙන බව මම දැක්කා දැනුණා. දැනෙන බවටපත් වුණා. එහෙනම් ඔන්න ඔය කියන කාරණා ටික දෙනකොට රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියලා මේ ස්කන්ධ පහකට උපාදාන වෙන්න අපිට කොච්චර ස්කන්ධ පහළ වෙන්න ඕනද මෙන්න මේක දකින්න ඕනේ ඉතින් අවිසේ විෂයක් වන චිත්තක්ෂණයක් තුල තණ්හා උපාදාන ස්කන්ධ ගැන කතා කරලා නිවන් දකින්නේ කොහොමද බුදුරන් වහන්සේ දේශනා කළේ මොකද්ද බුදුරන් වහන්සේ දේශනා කරන යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamaana uppajjati එතනි විසමානා නිවිසති ලෝකේ යමක් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තුර ඒ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා එහෙනම් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුත් වෙන එක දැනගන්න චිත්තක්ෂණ කෝටි වාර ගණනක් යන්න ඕනේ එහෙනම් රූප ස්කන්ධ කියන මහා රූප පොදියක් වේදනා පොදියක් සංඥා පොදියක් සංකාර පොදියක් විඥාන පොදියක් හැදුනට පස්සේ තමයි අපේ හිතක් ඒ දැකලා රාගයට හෝපත් වෙන්නේ. එක්ක ඒ දර්ශනය නිසා ද්වේෂය හෝ ගැටීම හෝපත් වෙන්නේ. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න හේතු වෙන්න. එච්චර ස්කන්ධ ප්‍රමාණයක සම්පින්නනය කෙනකන් බලා ඉන්න ඕනේ. අහ ඉන්න ඕනේ. එතකන් ඒක දැනෙන්නේ නැහැ. චිත්තක්ෂණයේ මාත්‍රයකින් සද්ද මාත්‍රයකට කාගේවත් හිත බැඳෙන්නේ නැහැ. හිතා ගන්න වෙලාවකුත් නැහැ. එහෙනම් ශබ්ද ඇති කරන චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක් ගියහම ඒ හැම එකකම තිබුණා වූ යම්තාක් රූපස්කන්ධය වැද්ද රූපස්කන්ධ සටහන් ඒ සකස් වෙලා දුන්න එයින් හටගත් රූපස්කන්ධය චේතනාවෙන් සකස් කරලා දුන්න සේයාව පෙන්නලා අපි ඒ තුලින් ඒ රූපස්කන්ධය දැක ගන්නවා ඒ ස්පර්ශ උනේ යම් රූපයේ ස්පර්ශ වෙනකොට ඇති වුණ වේදනාවන්ගේ සම්පින්නේ වේදනා ස්කන්ධයෙන් ඒක සැප වේදනාවක් දෙන රූපයක් දුක් වේදනාවක් දෙන රූපයක් ආදී වශයෙන් වෙන් කරලා දැනගන්නවා. සැපක් වශයෙන් දුකක් වශයෙන් ඒ රූපේ දකින්නකොට ඇති වෙනවා. අන්න ඒ විදිහ තමයි ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් යමකැද්ද තෘෂ්ණාව එතන උපදිනවා කිව්වේ ඒකයි. එහෙනම් රූප ස්කන්ධ කියන්නේ චිත්තක්ෂණ නැන චිත්ත වීති කෝටි ගානක සම්පින්ඩනයක්. ඒ කෝටි ගානක සම්පින්ඩනයකට තමයි අපි අද කියන්නේ මම රූපයක් දැක්කා. මට වේදනාවක් දැවුණා. මම යමක් හඳුනාගත්තා. මට හරි ප්‍රියභාවයක් හෝ අප්‍රියභාවයක් ඇති වුණා. මට දැන් හොතර හිතේ ඒක තැන්පත් වුණා. මම දැන් දන්නවා දැක්කේදී ආදී වශයෙන් කියන්න හැකියාවල් ලැබෙන මට්ටමට එනකොට අන්න ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවය තමන්ගේ හිත ඇලෙන්න හෝ ගැටෙන්න ඕන සම්බින්දනේ හැදිලා ඉවරයි. මෙන්න මෙහෙම හටගන්නේ වෑම් බලන්න ඕනේ. අවිජ්ජාපච්චය සංඛාරා කියන එක අපිට වැටහෙන මට්ටම. එහෙනම් චිත්ත වීතිය වලින් නෙමෙයි බලන්නේ චිත්ත වීති අප්‍රමාණයක් කොහොම ගිහිල්ලා සකස් වෙන සම්මතයක් තියෙනවා සංකතයක් තියෙනවා අපිට මේ පේනවා කියලා කිව්වේ චිත්ත වීතියක මාත්‍රය එහෙම නෙමෙයි ඒ මාත්‍ර කෝටි ගාණක් ගිහිල්ලා එකතු වෙච්ච එකක අපිට වැටහිච්ච සම්පින්නේට දාගත්ත නමක් තමයි මම රූපයක් දැක්කා මම අහවල් එකනා දැක්කා මේ ආදි වශයෙන් කියන්නේ මම මෙහෙම සද්දයක් ඇහුවා ඒ සද්දේ මොකද්ද මේ මිනිස්සෙගේ සද්දයක් ඒක සින්දුවක් මං ඇහුවේ. මේ කවියක් ඇහුවේ. නෑ මිහිරි පදයක් මම ඇහුවා. ඒක ස්ත්‍රී කටහඬක්, ඒක පුරුෂ කටහඬක්. මේ ආදි වශයෙන් ගත්තා විග්‍රහ කරලා වෙන් කරන්න. ඔන්න ඔය ටිකක් කරගන්න නම් චිත්ත චිත්ත වීති කෝටි ප්‍රකෝටි ගානක ගිය සිද්ධියක සම්පින්නනයක් ඕනේ. අපි ඒක තමයි අපි නම් තියාගෙන සංකත කියන්නේ. එන ඔය සංකත කියන ඒවා වෙනම තෝරා ගන්න ඕනේ. සංකතියක් ওই විදිහට ඊටාම කුඩා චිත්තාක්ෂණයේ පටන්ගෙන අපිට නොපෙනෙන ගෝචර නොවන චිත්තාක්ෂණේ ලෞතර බුදුරන් වහන්සේටයි ගෝචර වෙන්නේ. චිත්තාක්ෂණ කෝටි ප්‍රකෝටි ගානක සම්පින්දණයන්ගෙන් සකස් වෙච්ච යම් සංකතයක් ඇද්ද? ඒවෙන් තමයි අපි රූප, වේදනා, සංඥා, සංකාර විඥාන වෙන් කරන්නේ. එතන අපිට යම් කිසි ආස්වාදයක් හෝ දැනෙන්න තවත් ඒ වගේවා දහස් ගාණක් එකතු වෙලා සම්පින්දනයක් වෙන්න ඕනේ. එතකොට අඩුතරමින් පැය කාලක් විනාඩි 5ක් නැ විනාඩියක් හරි කමක් නැහැ. ලෝකේ යමක් දකින්න ලැබෙනවා නම් ඒ තුලින් අපි ගන්න නිගවන. ඒ වගේ අහන්න ලැබෙනවා නම් ඒ තුලින් ගන්න නිගවන. මෙන්න මේ ආදි වශයෙන් අපි සංකත වෙන් කරනවා. මට වැටහිච්ච කාලේ මට වැටහිච්ච දේ මොකද්ද? මේක රූපයක් බව මට වැටහුණා. මට මෙහෙම වේදනාවක් දැනුණා. මට මෙහෙම සංඥාවකින් හඳුනා ගන්න පුළුවන් වුණා. මට මේ විදිහට මේ හිත තුල එක හැඩ ගහලා මෙහෙම හැඩතලයක් මට දැනුණා. සංඛාරේ හැඩතලයක් ස්වභාවයක් යම් ප්‍රියමනාපයක් අප්‍රියමනාප ස්වභාවයක් ආදී වශයෙන් හැඩ වෙච්ච හැටි. ඒක මට මතකයි. ඒක මගේ මනසේ තමයි මනසෙන් තමයි ඒක දැක්කේ. මට ඒක දැනුණ නිසායි මේ කියන්නේ. එහෙමත් කියන්න පුළුවන්. රූපේ දැක්කා දැනෙච්ච හින්දා තමයි මම මේ කියන්නේ මම එහෙම එකක් දැක්කා කියලා. මට එහෙම දැනෙච්ච නිසායි කියන්නේ මෙහෙම වේදනාවක් දැවුණා කියලා. මට හැඟුණා දැනීම නිසාම තමයි මම මේ හඳුනාගත්ත සංඥාවක් ආවා කියන්නේ. අන්නේ විදිහට එකින් එකට ඒ පුදුලා දැනගන්නවා. Tamanට හොඳට හොයසි කරලා බලනකොට තමයි මේක තේරුනේ. චේතනා. හිත තැනුන ආකාරය දකින්නවා. නැත්නම් අර ඡායාව තැනුන ආකාරය. ඒක පාරට දැකලා හිටන් අපි අර හිල වැහුවනා ඉස්සෙල්ලා කිව්වා වගේ අර කෙනෙකුට බලන්න තියපු ලෑල්ලකින් බලන්න දීපු හිල එක පාර පෙන්නලා වැහුවනම් එයාට හඳුනා ගන්න බෑ මොකද්ද දැක්කේ කියලා. මොකද ඔහු විදේ හිතෙන් හදා ගන්න ඕනේ රූපේ. ඔළුවේ හැඩේ බලලා කයේ හැඩේ බලලා අතපය තිබිච්ච හැටි බලලා ඉස්සෙල්ලා දැකු මතකයට සංසන්දනය කරලා මේ ආදී මේ ඉන්නේ අහවල් කෙනානේ හිටියේ. අන්න එහෙම දැනගන්න යන වෙලාවක් තියෙනවා. ඒක ඇහිපිය ගන්න මොහොතකදී පුළුවන් එකක් නෙමෙයි කරගන්න. හැබැයි ඇහිපිය ගන්න කොට කෝටි ලක්ෂ වාරක් අර කියන චිත්ත වීදි ගිහින් ඉවරයි ඒක අනාවරණ ඥානදී බුදු පියාණන් වහන්සේ දකින්න එක. ඒක අපිට දකින්න දිහා හිතන්න වෙලාවකුත් නැහැ. එහෙනම් අපි දකින්නේ මොකද්ද? ඔන්න ඔය රූපස්කන්ධ, වේදනා ස්කන්ධ සම්පින්නණය. ඔය සම්පින්නණයෙන් හටගන්න සංකත තියෙනවා. අන්න ඒ සංකත කියන ඒවා තෝරා ගන්න ඕනේ. ඒ සංකත විවිධාකාරයි. ඒ සංකතියන්ගෙන් යමක් දැක්කහම අපි ඒකට එක එක තීරණයෙන් නාමත් දීලා තීරණය කරගන්නවා. මේ කවුද? සංකතයක් වශයෙන් දකිනවා පුද්ගලෙයි. බලු පැටියෙක් දකින්න පුළුවන්. බලල් පැටියෙක් දකින්නත් පුළුවන්. මේ බලු පැටියෙක්, මේ බලල් පැටියෙක්. ඒ මේ මිනිස්සෙක්, මේ අලියෙක්. මේ ආදි වශයෙන් මේ ගහක්. මෙහෙම අපි එකින් එකට බලනවා. <coughs> ඒ බලනකොට අපි ඒකට නමක් තියාගත්තා. අපි දකිනවා සතර මහා භූතයන්ගෙන් හටගත් එකක්. විවිධ හැරතල් වලින් හටගත් එක සංකතයක්. දැන් මේ හැම සංකතයක්ම ඇහුවොත් අර බලු පැටියෙක් දැක්කා බලල් පැටියෙක් දැක්කා. බලු සංකතයක් දැක්කා බලල් සංකතයක් දැක්කා. දැන් උපතා පේනවා. මේ පොඩි එකෙක් නේ. තව මාසයක් විතර ඇති ඉපදිලා මේක. පොඩි බලු පැටියෙක්, බලල් පැටියෙක්. තව ඇස් ඇරලත් නෑ. අපි ඔහොමත් කියනවා. අන සංකතයක් දකින්න උපතා පේනවා. පැනෙනවා. ඊට පස්සේ මේ බල්ලා කොච්චර කාල ජීවත් වෙන එකේද? පොදුවේ බැලුවොත් අවුරුදු 12 කිතර නම් ජීවත් වෙයි. ඊට වඩා බල්ලේ ජීවත් වෙන්නේ නැහැ. මේ බලලා ඒකත් අවුරුදු 10ක විතර ජීවත් වෙයි. එහෙම එකෙක් දකින්න. තවත් මොකෙක් හරි දැක්කා මොකෙද? මී මැස්සෙක්. නන මැස්සෙක් නේ. ඒකත් උපතක් පේනවා. මේක අපි දැන් තමයි සුමාන ඉදිරි ඉස්සෙල්ලා ඉපදිච්ච එක උන් එච්චර වයස නැහැ. ඉක්මනට හැදිලා ඉක්මනට මැරිලා යනවා. කොච්චර කල් ඉඳීත් ලබ මාසයක් යන ඉස්සෙල්ලා මැරිලා යනවා. ඒ උන් විතර කල් ඉන්නේ උන් නෙවෙයි. අන්න ඉතා කෙටි කාලයක් තුළ ඔහු උපතක් දැක්කා. අවසාන මරණයේ ස්වභාවය දැනගත්තා. ඒ අතරතුර විපරිණාමික කාලයක් දැක්කා. එහෙනම් උණු සංකත. මැසා කියන්නේ සංකතය. හැබැයි සංකතයේ කාල සීමාව වෙනස් එකෙන් එකට. උපතයි මරණයයි කොයි කොයි මොහොතේ හරි තියෙනවා අතරමැද විපරිණාම කාලය වෙනස් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි ළඟ තියෙනවා නම් අපි යම්කිසි හිතවිල්ලක් හිතුවනම් රූපාකාරයක් හිතර ගත්තනම් යම්කිසි වින්දනයක් වින්දන ආස්වාදයේ වින්දන යම් මොහොතක් මේ හැම දෙයක්ම සංකත යම් හඳුනා ගත්තනම් යමෙක් ඒ හඳුනමින් තවත් දුරලා හඳුන හඳුන බලමින් ඉන්නවනම් ඒක සංකතයක් ඒ සංකත වශයෙන් පැවැත්වීමට අපි අපිට යම් යම් කාල සීමාවක් දෙනවා. ඒ කාල සීමාව තුළ ලෝකයේ ඔය වගේ එක එක දේවල් අපි ඇහෙන් බලමින් පවත්වනවා. ටිකක් වෙලා වැඩි වෙලා බලන්නේ හරි ලස්සනයි. ඔහොම බල බල ඉන්නවා ටිකක් වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක එතනින් කැඩිලා විදිලා යන්නේ යම් කිසි ක්‍රමවේදයක් හදෙනවා. එක්කෝ තමන්ගේ අකමැත්තෙන්වත් හදෙනවා. නැත්නම් එක්කෝ තමන් කැමැත්තෙන් වෙන දේක් බලනවා. අන්න ඒ විලාසය අපි ඒ මුල් කරගෙන විවිධාකාරයේ ස්පර්ශය ගන්නවා. ඒ ස්පර්ශය පිළිබඳ දෘෂ්ටියක් තියෙනවා අපිට දෘෂ්ටිය අපි නිගමනය කරනවා. අන්න ඒක ඒකකයක් කරගෙන ඒක මුල් කරගෙන පලිතහම පා චක්‍රය යනවා. අපි ඒකත් ඒතර දකින්න ඕනේ හැම. ඒ ගිය හැටි. දැන් මොනවද වෙන්නේ? අපි හිතමු යම්කිසි ආකාරයේ කෙලෙස් දකිනවා. මොනවා හරි නැටුමක්. එහෙම නැත්නම් යම්කිසි සංගණනයක්. එහෙම කරන කෙනෙක් දකින්න පුළුවන්. ඒක හැඩ වැඩ නැටුවක් නම් ලස්සන කෙනෙක් නම් ප්‍රියමනාප හිතක් හටගන්නත් පුළුවන්. ඇහෙන් ඒ දිහා බලා ඉන්න පුළුවන් ටිකක් වෙලා. ඔය මොකද්ද බලා ඉන්නේ? හරි ලස්සන නැටුමක් නේ. රූපවාහිනිය අතරේ වුණා කමන්නේ. ඕකේ බලාගෙන ඉන්නවා ටිකක් වෙලායි ලස්සනදී. අන්න බලා ඉන්න මොකද්ද දුටුවේ? දුටුවේ රූපය. ඊට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? ඒ පිළිබඳ දැනුණා. කොහොමද දැවුනේ මොකද්ද? හරි ලස්සනයි කියලා පෙනුනේ. හැඩවැඩ ස්වභාවය නිසා චිත්ත ප්‍රසාදයක් දැනෙනවා. ප්‍රිය ස්වභාවයක්. මధుර ස්වභාවයක්. ඒ දැනුණා ඒක තමයි එතන තියෙන වේදනා ස්කන්ධය. ඒක හඳුනාගත්තා. මේ කවුද? කොහොම කෙනෙක්ද? මේ ළමයිගේ නැටුමක් නේ. මේ තරුණියගේ නැටුමක්, මේ තරුණියගේ නැටුමක්. මේක හරි ලස්සන අතපය එහෙ මෙහෙ ගිනින ලස්සන ක්‍රමයක් ඉතින් ඒ අනුව බලනකොට හරි හැඩයිනේ එහෙම නිගමනය කරනවා සංඥාවක් ගත්තා දැන් මේ විනාඩි දෙක තුනක් හතරක් හුංචි කෑල්ලක් හරි කමන්නේ ඇඩ් කියලා එහෙම දාන්න ඔය වගේ යම් කිසි කෑල්ලක් දාන්න මේ මොහොත උනා කමන්නේ අරගත්තාම බලන්න මේ දිහා බලා හිටියනම් ඒ වෙලාව අපි එතන අපේ මනස එතන අපි මේ දිහා බලාගත්තාම මේ රූපේ ඒ වේදනාව ඒ සංඥාව ඒ සංඛාරය අපි එතන ප්‍රියමනාපී අපි සංඛාරය ගොඩනගනවා. මොකද්ද? සංකතේ අபிසංකරණය කරනවා. මේක මෙහෙම තිබුණා අර එහෙමත් ගියා නම් උසගෙන යන්න තිබුණා අபிසංකරණය. අර සම්මතියවා ඉතින් විවිධ දේවල් හිතේරින් ගොඩනගනවා. ඒක මුල් කරගෙන. සංකතේ අபிසංකරණය කරන්න පටන් ගත්තා. සංකාර. ඉතින් ඕක විඥානයක ගොනු වෙලා දැනෙන්න පටන් ගත්තා. දැනෙන්නේ විඥානය. ඊට පස්සේ මොකද වෙන්නේ? අනේ මෙහෙම එකක් මට මතුත් ඇත්නම් බලන්න ඇත්නම් මතු ගෙනියන්න ඇත්නම් මතු පවත්වා ගෙනියන්න ඇත්නම් මේ වගේ ජීවිතයක ඉන්න ඇත්නම් ඒ මොකද්ද? ඒක තමයි කාම භවය. අන්න භවයට මොකද්ද හේතුනේ? ඔන්න ඔය කියන විඥානි. අර දැනගත් එක ඒ જાති එකක් යලිත් මට බලන්න ඇත්නම් කියලා හිතුවොත් විඥානය ඉදිරියට තියාගත්තා ගොඩනගලා හිටන් භවේ පිහිටවා ගත්තා. මෙන්න මේකට කියනවා කර්ම විඥානය ගොඩනගා ගත්ත හැටි. මේ පටිච්චසමුපාදනෝ ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් ඔතන මොකද්ද සිද්ධ වුනේ? අවිද්‍යාව තිබිච්ච නිසාම අර ප්‍රියමනාප රූපය හොඳ එකක් කියලා සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච අසාර දෙයක් සාරයි කියලා අරගෙන අනිච්ච දෙයක් නිච්චයි කියලා දුක් දෙයක් සුඛයි කියලා අනාත්ත දෙයක් අත්තයි කියලා මේ ආකාරයෙන් අර රූපෙ දිහා බලා ඉඳලා ඒ රූප ඡායාව දිහා හරි බලා ඉඳලා අපි ඒක එහෙම නිගමනය කරගන්න දැන් ඕකෙන් අපි මොකද්ද ගොඩනැගුවේ අවිජ්ජා පත්‍ය සංඛාරා ගොඩනැගුවා. දැන් ගොඩනගලා තියෙන සංඛාරය. ඒ සංඛාරය මොකද්ද? කාම සංඛාරය. සංඛාර පත්‍ය විඥාන අපිට පහළලා තියෙන කාම හිතකුත් ඒ මොහොතේදී. විඥාන පත්‍ය නාම රූපං. ඒ හිතේ වැහැගත්තා. ඒ කියන්නේ ආ උදේවල දහස්ම. ඉතින් මොකද්ද එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ? නාම රූපත්‍ය විඥානං. ඒ හිතව බලවත් කරගත් අනිසරි. බලවත් කරගෙන කාමයේ විඳින්න මට මේ මේ විදිහට මේ මේ රූපයේ මෙහෙම ඇතුළු කරලා තිබුණා නම් ඕ වගේ අදහසක් ගත්තා. දැන් මොකද පිහිටියේ? නාම රූපත්‍ය සලායතන ඇසකල දේවනාසි ශාරීරියට ආයතන කරගත්තා ඒ මොහොතේම. සලායතන පත්‍ය පස්සෝ දැන් ඒවැන්ගේ ස්පර්ශයම ලැබුවා. පසපත්‍ය වේදනා ඒ වින්දරේ තමන්ම දන්නවා ඒ මොහොතේ ලැබුව හැටි. වේදනා පත්‍ය තණ්හා ඒකේ ඇරිච්ච හැටි. තණ්හා පත්‍ය උපාදාන ඒකේ බැඳිච්ච හැටි තමන්ම දන්නවා. උපාදාන පත්‍ය භවෝ ඒ භවටපත් වෙලා අනේ මට මේ වගේ භවයක ඉන්න ඇත්නම් නැත්නම් මේ ස්වභාවය මතු මතුත් ඇසුරු කරන්න ඇත්නම් එහෙම භවයටපත් වුණා. පත් වුණාට පස්සේ දැන් ඉන්නේ මොන જાතියේද? කාම જાතියට මුල පුරලා කාම භවය තුළ තමන් පිහිටියා. ওই தත්ත්වේ පිහිටලා ඉන්න තාක්කල් තමන් ඉන්නවා අති කාම භවෝ. ඔන්න කර්ම භවයක් තියෙන කෙනා. දැන් මොකද වෙන්නේ? මරණාසන්න මොහොතක අවස්ථාව ලැබෙනකොට ඔන්නෝක උප්පත්ති භවයට හේතු වෙන්නා වූ පුනර්භවයට හේතු වෙන භවය වෙනවා. ওই භවයේදී අධි ක්‍රියාත්මක වෙලා හිටන් ඒ මොහොතේදී පුනර්භවයක් හැදින භවපත්‍ය ජාති කියලා ඊළඟ උප්පත්තිය හට ගන්නවා. ඔය පරිත්‍ථසමුපාද චක්‍ර මෙහෙම ක්‍රමයක් මිසක් මේ මූලික වන්නා පරිත්‍ථසමුපාද චක්‍රයේ එක චිත්තක්ෂණයකටම සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. ඒක වෙනම දකින්න ඕනේ. ඒක බුද්ධ දේශනාවේ පෙන්ලා තියෙන ධර්මානුකූලව විශ්වාස කරන එකක් මිසක් අපිට ගෝචර එකක් නෙමෙයි. ගෝචර වෙන චක්‍ර දකින්න ඕන ওই විදිහට. දැකලා තමයි අපි ওই ටිකින් දැනගන්න ඕනේ මෙන්න මෙහෙම පටිච්චසමුප්පන්න ක්‍රියාවලියත් වලින් අපිට සසර ගමනක් හැදෙනවා. ওই න්‍යාය ධර්මයක් තියෙන මේ න්‍යාය ධර්මයට අනුකූල අපේ හිත් රාගසහගත ද්වේෂසහගත හිත් පහළ වෙනවා. අපි වට ඇලුම් කරන්න හැදෙන්නේ මෙන්න මේ સિદ્ધාන්තය නිසායි. මෙන්න මේ රාග ද්වේෂ මොහ නිසායි අපිට මේක ඇලෙන්නේ. ඒතොර මෙන්න මේ රාග ද්වේෂ මොහයට හේතුව මෙයා ප්‍රියයි මනාපයි කියන දෘෂ්ටිය නිසා. ඒවා ප්‍රියමනාප කියලා එන්නේ මේක නිත්‍යයි සුඛයි අත්තයි කියන මේ දෘෂ්ටිය නිසා. ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැකීම යථාර්ථය දැකීමයි. එහෙම බලනකොට අසාරයි කියලා වැටහෙනවා යථාර්ථේ. ප්‍රඥාවෙන් අසාරය කියලා වැටෙනම අත්හැරීමේ වැළම බිඳීම හැර වෙන ගන්න සැනසෙල්ලක් නැහැ කියලා දැක්කහම නිවි සැනසීමේ හිත පිටුවා නිවන මේකට 아무තු જાතියේ පරිත්‍යාසමපාද ගොඩනා ගන්න උඩ පයින් යන්න දෙයක් නැහැ මේ වෙන සිද්ධිය Tamanට තේරෙනවා නිවන් දකින්න හැටි තේරෙනවා මේක ඇරෙන්න ගැඹුරු පරිත්‍යාසමපාද විග්‍රහ කරන්න ගියොත් චිත්තක්ෂණේ විග්‍රහ කළොත් කවුද ඔක ගෝචර කරගන්නේ ඒ තරම් ගැඹුරුයි ඒක දැනගන්න දෙයක් නැහැ පුන්නා දාසි වාගේ නිවන් දැක්කේ ඔය කියන පරිත්‍යාම උපාදී ක්ෂණ බංගුරත්වයේ දැකලවත් ඔය කියන එකක් දැකලා නෙමෙයි. එහෙනම් සමහර අය කියනවා අතීතයේ අත්හැරලා අනාගතයේ පත් වෙනද වර්තමානයේ ජීවත් වෙන තැන රහතන් වහන්සේ ඉන්නවා කියලා. රහතන් වහන්සේ තුන් කාලෙම නැහැ. රහතන් වහන්සේ අතීතයේත් නැහැ අනාගතයේත් නැහැ වර්තමානයේ අල්ලලත් නැහැ. කොතනකවත් අල්ලලා නැහැ. අල්ලව නැතිනම් රහතන් වහන්සේ අහවල් තැන ඉන්නේ කියලා කියන්න බෑ භවයක් නැහැ භවේ නිරෝධ කළා. මෙලෝදී උන්. භවනිරෝධය කියන්නේ තෝකයි. භවනිරෝධ කරපු කෙනාට ඇල්ලීමක් නැහැ. චන්දරාගයක් නැහැ. චන්දරාගයක් නැති නිසා භවනිරෝධයෙන් රහතන් වහන්සේ ඉන්නවා. ඇහැට පේනවා. ඉන් බැලුවත් එතන බලාපොරොත්තු පිහිටන්නේ කන්ට ඇහෙනවා. ඒක බලාපොරොත්තු පිහිටන්නේ එතන චන්දරාගය පිහිටන්නේ දිවට රස දැනෙනවා. එතකොට ඒ වගේ නාසයට ගඳ දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, හිතර හිතන්න පුළුවන්. ඒ වුණාට ඒවෙන් කිසි දෙනෙක් ගිහලා චන්දරාගයෙන් බැඳිලා අර කියන පරිත්‍ථම චක්‍රිය ගොඩ නැගිලා භව ගොඩ නැගින්නේ භව නිරෝධයි. භව නිරෝධේ නිවනයි කියලා දැනගන්නවා. ඉතින් එහෙම ක්‍රමවේදයක් මේකෙද ඉතර ගැඹුරට හිතන්න යන්න එපා. මේ චිත්ත වීති වල ස්වභාවයත් එක්කලා විග්‍රහ වෙන පරිත්‍ථසමුපාද ක්‍රමයක් තියෙනවා මෙහෙම හරි ගැඹුරට. ඒ ගැඹුරු ක්‍රමයේ දීලා තියෙන බුදුරන් වහන්සේගේ ਸਰවඥතා ඥානී තියෙන ස්වභාවය දකින්න දකින්නවා. එතනින් යමන් නොදන්න කෙනෙක් නේ බුදු පියාණන් වහන්සේ අත්සක් මුල්ලක් නැර. මේ සියල්ලේ අනාවරණ ඥානී දැකලා තියෙන බව දැකලා ශ්‍රාවකින්නේ පෙන්ලා තිබුණ සාක්ෂියක් ඔය තියෙන්නේ. නිවන් දකින්න ඔච්චර ගැඹුරට යන්න ඕනේ නමුත් මිනිස්සු රැවටෙනවා අන්තිමට ගියාම කිරි කණ්ඩ ගියාම කොකා පින්නවා කියන්නේ ඔවට තමයි. මොකද වෙන්නේ? කිරි කණ්ඩ ගියේ කාට? කිරි කොහොමද ඇහුව අන්දේ? කිරි කණ්ඩ ගියාම. කිරි කණ්ඩ කියලා එච්චර අමාරුවක් තිබුණේ නැහැ. ඈ මූට කිරි දෙන්න එනාලා මොකද කරන්නේ? ඒක නොකිය කිරි කොකා වායි කිව්වා. කොකා කොහොමද ගියා මෙන්න මෙහෙම අත වකුඩු කරලා පින්නවා. වැල පිටේ ඉඳලා අත ගාගෙන ගිහින් බලන හැමතැනම වංගු. හිර වෙලා මැරෙනවනේ මේව කන්න ගියොත් කියලා යන්න ගියා. ඉතින් අන්ධයාට කිරි කන්න දුන්නවයි කියලා කියන්නේ ඕකයි. ඉතින් අන්න ඒ වගේ වැඩක් වෙනවා මේ කාලේ වෙනකොට. නිවන් දකින්න නම් මෙන්න මේ පටිච්ච සමුප්පාදේ මෙන්න මේ ක්ෂණ බංගු රත්ය දැනගන්න වෙලාව මෙහෙම පල්ටන් දෙනවා. එක එකනා තම තමන්ගේ වට්ටා වලින් කියා දෙනියෝ. එහෙම කියන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? අනේ කවදානම් මේවා අපි තෝරා ගන්නද? මේවා අපිට හිතා ගන්නවත් බෑනේ. එහෙනම් අපිට අනේ නිවන් දකින්නවා කියන එක අහල කරුවත් අපිට යන්න බෑනේ කියලා අදාරියටපත් වෙනවා. අත ළඟ තියෙන හැඳසිල්ලේ ලබන්න තියෙන නිවනට පහර වදිනවා. ඒකයි කියන්නේ සීමාව ඉක්මවා එක එකලාගේ පඬිතකම් පාසේ යන්නේ නැතුව තමන්ට වැටහෙන නුවණින් තමන් නිවන් දකින්න බලන්න. තමන්ට තේරෙනවා නිවන කියන එක. ඔච්චර ලොකුවට ගිහින් නෙමෙයි නිවන් දැක්කේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ පරිත්‍යාගෝපාදීයවත් ඕවා ගිහිලා ওই ගැඹුරට ගිහින්නේ පරිත්‍යාගෝපාදී දැක්කා. මහා සාගරයක් වගේ තියෙන සීළු පරිත්‍යාගෝපාදී සර්ව ප්‍රකාරයෙන් දැක්කා. එහෙම නෙමෙයි. ඒ ලෞතර බුදුරන් වහන්සේගේ දැනීම. නිවන් දැකීමට අවශ්‍ය ප්‍රමාණයට දැක ගන්න ක්‍රම තියෙනවා. ඒ ක්‍රමෙන් දැක්කහම හොඳටම ඇති. ඕකනේ බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඉදප් පච්චේතා පරිච්ඡ සමුපාද. ඉතින් ඉදප් පච්චේ කියලා කියන්නේ ඒ ඒ මොහොතදී ඒකට ප්‍රත්‍ය වෙන දෙයක් දකින්න. මේ වේදනාව මොකකින්ද? ස්පර්ශයෙන්තරෝ වේදනාවක් නැහැ. ඒ පොඩ්ඩ දකින්න. මොකක් ස්පර්ශ කළාද? ඇහෙන් රූපේ ස්පර්ශ කරපුවා තමයි ලස්සනයි කියන හැඟීම මට ආවේ. මම ඕක බැලුවේ නැත්නම් මට ඔහොම හැඟීමක් එන්නේ නැහනේ. මේ කණින් සද්ද ඇහුවා. ඕකට සවන් දීගෙන ඉඳ ගිහිල්ලා තමයි මට හරි මිහිරි සද්දයක් නේ. ආයිත් අහන්න එපා. ඕවා කොහොම මතක් උනේ. මගේ පාඩුවේ ඕක අහන්න නැතුව මගේ වැඩක් බලාගත්තා නම් යන්න කියන අතන ඉවරයි. ඕකට අහින් කන් දෙන්නේ නැතුව. Tamanටම තේරෙනවා. ඒතර දකින්නවා සද්දේ අහලා යම්කිසි ආස්වාදයක් ලැබුවා නම් ඒකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. රූපයක් දැකලා යම්කිසි හිත බැඳුණා නම් ඇයි බැලුවේ? ඇයි උත්තර බලන්න ගියේ? එකපාරක් බලන්නේ මේ හිත බැඳුනේ. බලනකොට බලන්න හිතන තව. දැන් මේක දකින්නවා. පැරණි අය පැරණි භික්ෂූන් වහන්සේලා ඇස සංවර කරගත්තේ ওই ක්‍රමයටයි. දැක්ක දේ බලන්න ගියේ නෑ. මොකක් නිසාද? ඒ වගේ හැඟීමක් ඇති වෙන නිසා. ඒක භික්ෂූන් වහන්සේලාගේ එදා සිරිතක්. කෙනෙක් යමක් දිහා දෙපාරක් බැලුවොත් ඒක දැක්කොත් ආ භික්ෂූන් වහන්සේ නමක්. ඇවැත්නි ඇයි ඒ දෙපාරක් බැලුවේ? එහෙම අහනවා. එක් ස්ථානයකදී දානෙ බෙදෙන අවස්ථාවක එක්තරා තරුණ කාන්තාවක් දානෙ බෙදෙනවා. ඒක වික්ෂෝන් වහන්සේ නමක් එක සැරයක් බලලා ආයිත් ඒ දෙහැ බැලුවා. ඊළඟට අනිත් වික්ෂෝන් වහන්සේ නම ඇවැත්නි ඇයි දෙපාරක් බැලුවේ? ඒ කාන්තාව දිහා මම ඉස්සෙල්ලා බලපුවාම අපේ නංගි කෙනෙක් හිටියා ඔය හැඩේමයි. එයාද කියලා බැලුවේ. අනේ මට සමාවෙන්න. එහෙම බලන්න එපා කියන එක නෙමෙයි මේ කිව්වේ. රාගහිතකින් බැලුවා නම් අන්න ඒක අවිද්‍යාවෙන් පටන් ගත්ත පරිත්‍ථමපාද චක්‍රයට කොටු වෙලා. ඒ වැලීමත් එක්ක හටගත්තා වූ ස්පර්ශය නැත්නම් දර්ශන ස්පර්ශය නිසා හිතේ පළපදියම් එනවා අර රූපේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක මනසට ස්පර්ශ කරගෙන කෙලවරක් නැති මනෝ මනෝ විඥාන පහල කරමින් ওই විදිහට මොකද කරන්නේ? රාග සහගත විඥාන පහල කරගත්තොත් හාමුදුරු සිවුරු වල යන්න ඕකත් ඇති. දලන්න බැරි වෙන්නේ. අන්න ඒ වගේ යථාර්ථය දකින්න ඕනේ. එන යම්කිසි ආකාරයක ආස්වාද මානසිකත්වයක් ගොඩනැගුණ නම් බැලුවාම ස්පර්ශයක් මුල් කරගෙන පටන් ගෙන තියෙන්නේ. එහෙම දකින්න ඕනේ. ඒ දැකලා දැකලා එකින් එකට එකින් එකට ඒකේ මුල හොයන්න පුරුදු වෙන්න ඕනේ. ওই දැකන එක ක්‍රමයක්. මොනවා හෝ Tamanට ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා මොකක් නිසාද? මම වැඩක් නැති දෙයක් ස්පර්ශ කරන්න ගියා. මොනවද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනින්. ඔය ටිකෙන් මේ ලෝකේ ස්පර්ශ කරන්න ගිය නිසා තමයි වැඩක් නැති මේ ප්‍රියමනාපයන්ටයි අප්‍රියමනාපයන්ට ගැටෙන්නයි පැටළුනේ. මම ඔය වැඩක් නැතිව හොයන්නේ මගේ නිකන් හිටියනම්. මට ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අන්න Tamanටම තේරුම් ගන්න කෙටි මගක් ඔය තියෙන්නේ. දැන් මුළු පටිච්ච සමුප්පාදය දකින්නම අවශ්‍ය නැහැ බුදුරන් වහන්සේ පෙන්නනවා. යම් කිසි දෙයක් දකින්න හැටි. දකින්න ක්‍රමයක්. යම් කිසි දෙයකට ආසා කරනවා නම් ඒ දිහා බලනකොට චන්දරාගයක් උපදිනවා නම් එතනින් පරිත්‍යාසම්පාදයේ බහිඳ ක්‍රමයක් කියා දියා තියෙනවා යම් චන්දරාගයක් ඇද්ද ඒ උපාදානයයි යම් තැනක උපාදානයක් ගොඩ නැගුණාද උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා වර්ණ ඔතෙන්ට ගොඩ නැගිනවා චක්‍රයට වැටෙනවා එහෙනම් ජාතියේ හිමිකාරයෙක් වෙන්න වෙනවා ඔය පස්සේ බලන්න ගියොත් උපාදානියකුලොත් එහෙනම් යම් චන්දරාගයක් ගොඩ නැගුණාද කොහොමද ගොඩ නැගුණේ ස්පර්ශ කරන්න ගිහිල්ලානේ අන්න දැනගන්නවා එහෙනම් මොකද්ද කරලා මං ඕවා ස්පර්ශ කරන්නේ නැහැ ඊට පස්සේ. ඒක අනිත්‍යයි දුක්ඛයි නැත්තයි කියලා ඒක මෙනෙහි කළා ඒකිනුත් ඉවත් වෙනවා. මතු රැස් කරන්න යන්නෙත් නැහැ සංවර කර ගන්නවා ඉන්ද්‍රියයන්. මේත් එක්තරා ක්‍රමයක්. ඒ වගේ යම් කිසි යෝග පෙන්නා තියෙනවා විවිධාකාර ආචාර්යවාදවලදී වැලකීම් ප්‍රයෝජන ගන්න කෙනා ඔහුට අවශ්‍ය ප්‍රමාණය ගන්න යනකොට අහු වෙනවා පෙලක් ආයත වැලේ මුල මුලින්ම කපලා වැරා දිනවා තව කට්ටියක් වැලේ මැද අහු වෙනවා. මැදින් කපලා හැදලා ගන්නවා. ඔය අගහරියෙන් කොටසක් අහු වෙනවා. තමන්ගේ වැලේට ඒ වැල් කෑල්ල ඇදෙනා. එතනින් කපලා ඒ ටික ඇදලා ගන්නවා. මෙන්න මේ වගේ මේ පරිත්‍ය සමපාදයේ තුලින් නිවන් දැකීමට තමක් ප්‍රේදින් තේරුම් ගන්න පුළුවන් නම් ඒ මට්ටමේ ඉඳලා හිතන ක්‍රම තියෙනවා. එතන ඉඳලා ඒක යන්න ඕනේ හොයාගෙන. දැන් හිතෙන් කයෙන් වචනින් යම් කිසි දෙයක් අභිසංකරණය කරනවා. ඒ කියන්නේ අපි මොනවා හරි ප්‍රියමනාප දෙයක අරමුණක් හිතර ගන්නවා. අරගෙන අපි යෝක මොකද කරන්නේ හිතෙන් කයෙන් වචනෙන් අපි සංකරණය කරනවා. ඒ කියන්නේ මේක කොච්චර හොඳද? එකපාර දැක්කා ගියා. අනේ මටත් මෙහෙම ලස්සන ගියක් හදාගන්න ඇත්නම්. ගත්තා හිතට. දැන් මොකද සංකතයක් අරගත්තේ. සතහන අපි සංකරණය කරනවා අභ්‍යන්තරේ තියාගෙන. ඒ ගේනා හරි ලස්සනයි. අහවල් පැත්තට මෙහෙමයි හෝටිපෝ වරන් තිබුණේ. හුඩ් එක අරන් තිබුණි. අහල් පැත්තට කාමරයක් අරන් තියලා හිටන ජනෙල් ටික නම් මෙන්න මේ දාතු හරි ලස්සනයි දාලා දීච්ච ක්‍රමී. යන්න ඕනේ හොයන්න ඕක. ඒක දැනගත්තා නම් මටත් ওই જાතිය ගියක් හදාගත්තා නම් කොච්චර ලස්සන. දැන් මේ සිතිවිලි කෙලවරක් නැතුව නගන්නේ මොකක් නිසාද? වැඩක් ඇති දෙයක් කරගන්න නෙමෙයි මේ බාහිර ලෝකේ ලස්සනක් දැකලා අපි ධර්මයේ දැකේ නැත්නම් හිතනවා ලෝකේ හොඳයි ලෝකේ ලස්සනයි. ලස්සන ලෝකයක් මමත් හදාගන්නයි මේ දඟලන්නේ. එහෙනම් මොකද කරගත්තේ? මම සංඛාරයක් අபிසංකරණය කරලා විඥානය පහළ කරගත්තා. දැන් මේ විඥානයේ කොච්චර හරි ওই නාම රූපේ වහිනවා. ඒ කියන්නේ අර ගේ වාගේ ගේක ස්වභාවයමයි බහැගන්නේ කොච්චර හරි. අනේ මටත් එහෙම ගියක් ඇත්නම්. එතන මොකද වෙන්නේ? ඊට අනුකූලව මගේ ඇස කර දිව නාසය ශරීරය මන ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒකට අනුකූල දෙයක් ලබා ගන්න. සලායතනත් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම දෙයක් මුල් කරගෙන ඒක හදා ගැනීමට ඒ જાතිය ගයක් හදා ගන්න අවශ්‍ය කරන ක්‍රමවේද plan ඇඳපු අය ඔක්කොම හොයාගෙන යනවා ඒ අසුරට යනවා ඒවා ස්පර්ශ කරනවා ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන්නා වූ දෙහදලා ඒ වින්දනයටපත් වෙනවා මාධ්‍යං ගයක් හදාගත්තානේ ඒ වේදනා පත්‍යා තණ්හා ඒකට ඇලුම් කළා එතන ඇලිලා දැන් ඉන්නේ බලාපොරොත්තු ඉෂ්ට වුණා දැන් හොඳ එකක් නා වෙන අවසානයේ දෙවෙන්නා වූ විනාශේ හැටි තණ්හා පත්‍යා උපාදාන ඕකට බැඳිලා දැන් ඉන්නේ කොච්චර බලාපොරොත්තු සීන ඉෂ්ට කරගත්තද? මගේ බලාපොරොත්තු සඵල වුණාද? එහෙනම් මේ මෙච්චර තරම් ලෝකේ කියන්නේ මේ කට්ටියන හොඳව හම්බෙන්නේ නැහැ කියලා මට කැමැත්තේ ඉෂ්ට වුණේ. ධර්මයටත් විරුද්ධව දැන් හිතනවා. ඉච්ඡ දේවල් තියෙන්නේ ලෝකේ. හැම දෙයක්ම කැමැතිේ නැහැ කියවට හරියන්නේ නැහැ. මම කැමැත්තක් තියුණා ගේ හදානකොට ගේ හදන්න හම්බුණා. ඉන්දන් දැන් මම ඒකේ ඉන්නවා. ඉතින් මට කැමති දේ ඉෂ්ට වුණා. දැන් එහෙම අදහස් ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? උපාදානලා බැඳිලා. දැන් ඔහුට මගේ ගේ නම් උඹලා ගේ වල වාගේ නෙමෙයි. මම කියනවා හොඳ දෙවෙනි පෙළේ පළවෙනි පෙළේ ගියා. එහෙමත් වෙනක ඉන්නවා මනස තියාගෙන. ඔව් ඉතින් පළවෙනි පෙළේ හිතෙන් ඉන්නේ. දැන් මොකක්ද කරලා තියෙන්නේ? ඔව් භවකටපත් වෙලා ඉන්නවා. මොන භවකටද? හොඳ ඇති තැනක පළවෙනි පෙළේ පුද්ගලයේ බවට. මොකෙන්ද? වටිනා ගියක් තියෙන අයිතිකාරයේ භවයි. භවපත්‍යා ජාති. දැන් ඔහු ඉන්නේ ඒ ජාතකයේ කැඩියේ. සාමාන්‍ය මිනිහෙක් හැටියට නෙමෙයි. දැන් ඉස්සරහ පැත්තෙන් කාට හරි આવොත් එහෙ ඉන්න දෙන්න බෑ. අන්න එහා පැත්තේ පාර තියෙනවා. ඒ පැත්තෙන් ඵලයන් කුසිය පැත්තෙන් උගලට යන්න තියෙන්නේ. අර ඉතේලා බලපුවාම කපුටා එක පැත්තෙන් ගිහින් අනිත් පැත්තෙන් ගියේ ගේ ඇති වෙච්ච මිනිසයා. එදා කොහෙන් ආවත් එකයි මොනවා කතා කළත් එකයි. නමුත් අද බෑ එහෙම. විශේෂ පුද්ගලයෙක් කියලා මහා ගියක් හදාගෙන මහා මන්දිරයක් හදාගෙන අයිතිකාරයෙක් කියලා මහාන්නක්කාර වෙලා. දැන් මොකද උනේ? වාපච්චා ಜಾති හැදිලා තියෙනනේ මෙලෝදීම. හැබැයි ಜಾතිපච්චා ජරා මරණ වෙන එක හිතන්නේ නැහැ. නමුත් බලනකොට ගිහිල්ලා මැරිලා ඉවරයි ජරාවටපත් වෙනවා. ඔය ගිය ඇතුළේ ඔත් පෙරලා අංශභාගය ඇතුළේ කොහේ හරි මුල්ලක ඉඳලා හිටන් මැරිලා යන්න පුළුවන්. හිමිකමකෝ. ඔක්කොම නෑ ඉවරයි. අසාර දෙයක් පස්සේ හිත හිතා හිටන රජ වුණා වගේ හිතා හිටියට අන්තිමට හරයක් නැති අදහස් ගොන්නක් තිබුණා මිසක් වෙන මොකුත් හම්බෙච්ච දෙයක් නෑ මැරිලා ගියා. අන්න ධර්මය බලාගෙන යන්න ඕනේ ඔය විදිහට මේ සිද්ධ වෙන හැටි. සුන්දර ලෝකයක් මැව්වට හදාගත්තට පලිත්තහම පන්නෝ ක්‍රියාත්මක ඉන්නේ ඔහොමයි. අවසානයේ ජරා මරණයෙන් කෙලවර ඉන්නේ ওই විදිහටයි. එහෙම දෙයක් තුළ මොන බලාපොරොත්තුවද මොන වටිනා ගේවල්ද? කාටද ඔකින් හරි ගියේ? තියෙන දේක ඉන්නකන් ඉන්නවා මිසක් මට නම් කමන්නේ. අනේ යථාබෝධය ලැබෙනකොට ඒ බලාපොරොත්තු අසාරදය බව දැකලා ඒකෙන් හිත නිදහස් වෙලා ගියා. හිත නිදහස් වුණා මොකද කරන්නේ? යම්කිසි අවිද්‍යාවකින් දුරනා තීරණයක් ඒ තීරණේ දැන් එතන දෙන්නේ නැහැ. අවිද්‍යාත්‍ය අශේෂ විරාගෙන්ද සංකාරණෝතු. ඕ දැන් අபிසංකරණය කරන්නේ නැහැ එහෙම එකක් දැක්කත්. දැන් ලස්සන ගාල ඕතරම් දකින්න. අபிසංකරණයක් නැහැ. සංකාර නිරෝධයි. එහෙනම් ඔහුට දැන් ඒ જાතිය හිතක් හරගන්නේ නැහැ. අනේ මට ලස්සන ගියක් ඇත්නම් ඒ જાතිකක් ඇත්තේ නෑ මනසේ කොහෙවත්. විඥාන නිරෝධයි. දැන් ඔහුට එහෙම ගෙවල් දැක්කාද කියලා නම් එහෙම මතකේ තියාගන්නවත් ඕනකමක් නෑ. ඒ සටහනක්වත් තියාගන්න. නාම රූප නිරෝධයි. ඒවට ඇසකන දේවනාති ශාරීරියේ තවත් ආයතන කරගෙන ඒවා ගොඩනගා ගන්න යමක් කළින්ද ඒවට පස්සේ යවන්නා වූ ඒවට ආයතන කළා නැහැ. නිසා සලායතන නිරෝධයි. ඔහු දැන් මේ බඳු ස්පර්ශයක් ඔහුට අනේ මට හොඳ ගෙයක් තියනවද නරක ගෙයක් තියනවද මට එහෙම එකක් නැහැ ඉන්න එක කොහරි හිටියොත් ඇති. ඔතන ඉන්නේ. ඉස්පස්ස වේදනා එකින් එක නිරෝධ වෙනවා. ඒ තණ්හාවක් නැහැ. උපාදානයක් නැහැ, ඇරිලත් නැහැ, බැඳිලත් නැහැ. එහෙනම් ඔහු මට හොඳ ගෙයක් ඕනේ කියන බවකෝ ගෙයක් තියනවා කියන බවකෝ ඔහු නැහැ. භව නිරෝධන ඔහු එහෙම ජාතකයක් නෙවෙයි. එහෙනම් මේ ලෝකේ අල්ලාගත් ජාතකයක් නෙවෙයි අතර වේකනේ. අතර වේකන ජාති නිරෝධ කරලා දැම්මා. එහෙනම් ඔහුට ජාතිවත්ය ජරා මරණයටපත් වෙලා හිටා විනාශිර දුක් විඳින එකක් ඔහුගේ හිතේ තිබුණේ නැහැ. ඔහු ගොඩනගලා දෙන්නේ නැහැ. ඔහුට ඇති ප්‍රශ්නෙකුත් නැහැ. ගමනේ කෙලවරයි. එනවා ඔහු අතීතයේ හිටියේත් නැහැ. අතීතයේ තියෙන වටිනා දේවල් දැකලා අනේ මට එහෙම එකක් ඇත්නම් කියදෙන හිටියේත් නැහැ. මතු අනාගතයේදී මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන කියලා එහෙම එකක හිටියේත් නැහැ. දැන් වර්තමානයේ මං තත්ත්වයේ මං දැන් මෙහෙම ඉන්නවා කියලා මට කොතනත් එකයි. එහෙම එකකුත් නැහැ. එහෙනම් ඔහු අතීතයේත් නැහැ අනාගතයේත් නැහැ දැනුත් නැහැ. තුම්පලේ නැහැ කොහේ ඉන්නද? එන ඕකම කියනවා භව නිරෝධයි. භවයේ ස්වභාවය තමයි යම පතවතා ඉන්නේ එක. බලාපොරොත්තුෙන් ඉන්නේ එක. අනේ මට මෙහෙම කෙනෙක් වෙන්න ඇත්නම් මලත් අහවලදී සැප විඳගෙන ඉන්න ඇත්නම් ඔය බලාපොරොත්තුව තියෙන තාකල් ඔහුට භවයක් තියෙනවා. භවයක් තියෙන තාකල් ඔහු જાතියක් තියෙනවා. ඒ තාකල් ඔහු ජරා මරණයෙන් මිදිලා නැහැ. යම් දවසක යථාර්ථය දැකලා භවේ නිරෝධ කර දැම්මනම් භව නිරෝධේ නිවනයි භව නිරෝධේ නිවනයි කිව්වෝකයි. එතරම් නිවන දකින්න. ඔච්චර ගැඹුරට යන්න දෙයක් නැහැ. නුව තෝරා ගන්න ඕනේ.